ඒකට සත්ත්‍ය විඥානට්ඨಿತಿ කියලා සඳහන් කරනවා. එයින් අපි ඉන්නේ එක නැත්නම් manuss ලෝකේ ඉන්තිය විශේෂයෙන් ගත්තොත් පෘථග්ජනයා ඉන්නේ එක විඥාන සමතුලිතතාවයක. එක තිප්පොලක. එක පට්ටලියක. එක ඇබ්බැහියක. එක ලැබුම් පොලක. ඉතින් ඒක තේරුම් අර ගන්න ඕනේ අපිට ඊට පස්සේ මිනිස්යාට විතරමයි ඊට සාපේක්ෂව ඊට විකල්ප වශයෙන් තවත් ස්ථාන හයක් තියෙන බව විඥානයේ තව දිනු කරපුවාම වෙන වෙනස් සමතුලිතතා හයකට යන්න පුළුවන් බව තිප්පොළවල් හයකට යන්න පුළුවන් බව ලැබුම් පොළවල් හයකට යන්න පුළුවන් බව අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ පෘථග්ජන මනුස්ස විඥාණයට පමණයි. ඒ නිසා පෘථග්ජන මනුස්ස විඥාණය එක පැත්තකින් කක්කා. හොයන්නෙම කාමී. නමුත් බුද්ධෝත්පාද කාලෙක බුදු කෙනෙක් ඇවිල්ලා පහළ වෙලා මතක් කරලා දෙන ඕක උපදේශ නොලැබුවොත් ශික්ෂාගාරක කෙරුවේ නැත්තම් ඔක හති කොන පතුරෝමින් මේ කාම ලෝකේ සැරිසරනවා. සවරන් කෙලිනවා. නමුත් බුදුබණක් ඇහුවොත් මේකට පොඩ්ඩක් හිත යෙදුවොත් මේක වෙන්න පුළුවන් දෝ බැරි දෝ කියලා චින්තාමේ වශයෙන් සහ අදිෂ්ඨාන වශයෙන් එයාට බුදුබණ පොඩ්ඩක් තහවුරු කරගත්තොත් උත්සාහයක් කළා බලන්න පුළුවන් මේ ජීවිතේදීම අටුවාචාර්යන් වහන්සේ කියන විදිහට ලබනාත්ම නෙවෙයි ඒක අවාසනාවන්ත විදිහට අටුවා යුගයේදී ඊගාත්මට දාලා තිනවා මේ ජීවිතේදීම අනිකුත් විඥානාට්ඨිතියන් අවබෝධ කරන්න පුළුවන් කියන එකයි අපි මේ ධර්ම දේශනාවෙන් විශේෂයෙන් ඉස්මතු කරලා පෙන්වන්න හදාන්නේ අටුවාවේ කතාවට කිව්වොත් මේ ජීවිතේ භාවනා කරලා හිත හදලා ඊගාවාත්මෙට තමයි යන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට ඒක ටිකක් කල්පිරෙන්න කල් යනවා ඒක නිකන් ස්ථිර tempatuක් වගේ. දැන් මේ විපස්සනාවදි කියන විදිහට නෑ මේ ජීවිතේදිම ඒ ඒ මනස දියුණු වෙන දියුණු වෙන මට්ටම් වල හැටියට එතෙන්ට ගියොත් කොහොමද කියලා මෙහි ඉඳගෙනම යම් ප්‍රමාණයකට අත්දකලා බලන්න පුළුවන්. ඒ නිසා ඕන කෙනෙකුට මේ එකම ඉඳලා එකම කාලේ එකම ජීවිතවල එකෙන් මැරලා යන වෙනුවට අර හය ස්ථානයේ සැරිසරලා Tamanට වඩා ආතතිය අඩු තැන මොකද්ද? අසහනෙ අඩු තැන මොකද්ද? දරතේ අඩු තැන මොකද්ද? පරිලහය අඩු තැන මොකද්ද කියලා අත්දකින්න පුළුවන්කම නිසා මේ manussත්ත්ව ප්‍රතිලාභේ දුර්ලභ දෙයක්. දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ. හැබැයි ඉතින් ඉපදිලා ඒක නොදැන එහෙම අපිට සුවිශේෂ අවස්ථාවල් තව හයක් තියෙනවා කියලා නොදැන මැරෙන ගාන වැඩි මිනිස්සු. ඒ ඒ විදියට යන ධර්මයක් තියෙනවා බුදුන් ඉන්නවා. තමනුත් මිනිස්සෙක් තමන් උත්සාහ කරොත් ඒ ඉතුරු බ්‍රහ්ම මනස් තලවලට විඥාන තලවලට යන්න පුළුවන් කියලා නොදැන මැරෙන සත්වයන්ට මේ විපස්සනා භාවනා ක්‍රමයේ හැටියට කියන්නේ තිරසං ආත්ම කියලා. දන්නේවත් නැහැ. එහෙම එකක් තියෙන බවක් දන්නේ නැහැ. හැබැයි පෙනුමෙන් නම් ඉසකන්ද බඩ කය ආසිවාසින් මනුස්ස ස්වභාවයි. ඒ කවදාකවත් අහලා නැහැ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කවදාකවත් අහලා නැහැ විඥාණයට ස්ථාන හතක් තියෙනවායි කියලා. ඔහේ කාලා જાතිය බෝ කරලා තිරිසනුන් වගේ මැරලා යනවා. ඒ නිසා සංස්කෘතික ශ්ලෝක කාර්යය කියනවා ආහාර, නිද්‍රා, භය මේ තුනංච නරාණ මේතං පශූර් සමානා ධර්මේන තේෂාම අධිකෝ විශේෂා ධර්මේන හීන පශුර් සමාන මේ ආහාර හිවීම අතින් නින්දට ටිප්පලක් හොයන තන අතින් බයට ආයුධ ගෙවල් හදන අතින් සහ මෛතුන සේවනයේ අතින් තිරිසනයි සත් මනුස්සයයි සමානයි. ආහාර, නිද්‍රා, බය, මෛතුන සේවනයේ කියන මේ හතරෙන් තිරිසනා සහ මිනිස්සු සමානයි. ඒක පරිණාමයේදී දිනු වේගනේ බිල්ල තියෙනවා. හැම තතෙක්ම ආහාර හොයනවා උදේ ඉඳලා හැන්ද වෙනකන්. නිදා ගන්න තැනක් හොයනවා රින් ගන්න බිලක්, ගුලක්. එහෙම නැත්නම් අහසේ කැදැල්ලක් හදනවා. ඒ මනුස්සයත් ඔක තමයි කරන්නේ උදේ ඉඳලා හින්දා හැන්ද වෙනකන් කරන්නේ ඔච්චරයි. ජීවිතේ පුරාම කරන්නේත් ඔච්චරයි. බයෙන් තමයි ජීවත් වෙන්නේ. හැම වෙලාවෙම බයයි. ලෙඩක් එයිද, බෝම්බයක් පොපුරයිද, කවුරු රැවිලා වාදෙයිද, මැරලා මොනවා වෙයිද පුදුමාකාර බයක ජීවත්. ඉතින් අද ලෝකේ තියෙනවනේ භෞතික ඥාන කියලා જાතියක් ඒ සියලු ඥාන ඇතිවලා තියෙන බය නිසා. ඒ සියලු ඥාන මේ වර්තමාන සතුට නිසා අපේක නෙවෙයි. හිග භාවේ සහ බය නිසා. ඒ නිසා ඥානේ වැඩි වෙන්න වැඩි වෙන්න මේ භෞතික ඥාන බය වැඩි. අද අද උගත් ලෝකේ දිහා බැලුවොත්, පොහසත් ලෝකේ දිහා බැලුවොත් මිනිස්සු පුදුම බයකින් ජීවත් වෙනවා. මේ සාමාන්‍ය වරෝ වැඩ කරලා ගොවිතැනක් බතක් කරන ගොවියට කිසිම බයක් නැහැ. ඌ කොහොමවත් හම්බ කරගෙන කන්නේ. අර හම්බ කරගත්ත කුට්ටි කඩාගත්ත මේ පළවෙනි ඇවරින් කණ්ඩ හදන කට්ටිය ඉන්නෝනේ හැමදාම බයෙන් ජීවත් වෙන. ඊට පස්සේ මෛතුන සේවනේ ওই කිසි වෙනසක් නැහැ. ආහාර නිද්‍රා බය මේ තුනංච නරාණ මේතම් පශුර් සමාන නරයයි පශු කියලා කියන්නේ හරකා පශු වෛද්‍ය කියලා කියන්නේ හරකයි සමානයි. ධර්මේන තේෂා මන්දිකෝ විශේෂා. මනුස්සයෙකුට විතර බණ අහන්න පුළුවන්. මනුස්සයෙකුට විතරකේ තේරුම් ගන්න පුළුවන්. එයාට අධිකයි. එයාගේ ඥානය පරිණාමයේ ඉහළ තැනකට ඇවිල්ලා තිනවා මේ විඥානට්ටිය හතක් තියෙන බව දන්න මම ඉන්නේ එකක ඒක ඇත්තටම පහත්ම එකේ ඉන්නේ මේ පෘ탁ජන භවයේ ඉහළට යන්න පුළුවන් කියලා බණක් ඇහෙනවා අපට කලාතුරකින් ඒක තේරුම් අරගත්තොත් මේක විශේෂ දෙයක් මේ බුදු කෙනෙක් කියන දෙයක් අත්දකලා කියන දෙයක් කියලා ඒක කුසල ඡන්දේ වශයෙන් කරබැලීමේ ආසාව පහළ වෙන මිනිස්සයා අර අනෙකුත් ත්‍රිසං හා සමාන මිනිසයන් අතර කාමයේ පොඩ්ඩක් අතහැරලා ආරණ්‍ය කර පොඩ්ඩක් ගිහිල්ලා ගහක් මුල වාඩි වෙලා සීලයක් සමාදන් වෙලා උත්සාහයක් කරනවා ධර්මේන තේෂා මදිකෝ විශාෂා එතකොට යාගේ විශේෂයක් තියෙනවා තාම අතන ඉන්නේ හැබැයි උඩ බලනවා මට මේක ඉහළට යන්න පුළුවන් කියලා ධර්මේන හීන ඒක අහලා බණ භාවනා නොකරනවා නම් හෝ අහබු බණේ තේරෙන්නේ නැත්නම් පශුර් සමාන. ආයෙත් හරකෙක්ම තමයි. ධර්මයෙන් හේන පශුර් සමාන. හරක් ජීවිතයක් ගත කරන්නේ නැත්නම් තිරිසන් ජීවිතයක් ගත කරන්නේ. ඉතින් කියන්න හොඳ නැහැ. කිව්වහම වෙන්නේ නිකන් මම ලෝක්ක භාවනා කරන නිසා අපි අයියලා අපි යක්කලා අනික් කට්ටිය ඔක්කොම තිරිසන් කියන හදන කතාවක් වගේ යන්නේ. ඒ නිසා ඒක තේරුම් අරගන්න මේ බණක් තිබුණාට බුදුන් පහළ වුණාට ශාසනයක් තිබුණාට සීලයක් තිබුණාට කවුද සමාදන් වෙන්නේ කියලා. අපේ දවසේ අපේ ජීවිතේ අපේ අවුරුද්දේ කොච්චර වෙලාවක් අපි ගත කරන්නේ කාමයට පහඳින එකද? ආහාර, නිද්‍රා, බයමයි තුන. ඒකෙන් අපි ගන්න හරියක් ආදර්ශ ගන්න මන තිරසනුන්ගෙන් තමයි. ඒ නිසා තිරිසං වන්නේ දෙවියන් වන්නේ මිනිසාමයි ලෝකේ. වනසේ උපාවන් වැනි මිනිසුන් මැද දිව්‍යාංගනාවන් වැනි මිනිසුන් ඇත. ඒ දිව්‍ය දේවතාවුන් ඒ දිව්‍යාංගනාවන් මනු ලෝකේ සදා වාසනාව. අපි කොච්චර වාසනාවන්තද කියලා බලන්න මේ මනුස්ස ස්වරූපෙන් ඉන්න මේ තිරිසන් ප්‍රජාවත් එක්ක බලලා බුදු කෙනෙක් ඇවිල්ලා අපිට කණ්ණාඩිය මුණ අල්ලලා කියනවා ඔබට ඕනේ නම් ඔය නෑදෑය වට කරගෙන, කිවල් දොරල් හදාගෙන, පැදුර එලාගෙන, කූඩාරම් ගහගෙන තිරිසන් වෙන්න පුළුවන්. ඒකේ අපි හරිය දක්ෂයි. දැන් මේකේ ඉන්න කට්ටියම උඟක් දක්ෂයි. ඒකට බණ ඇහිලා මේක අපි කරලා තියෙන දේ අපිට පොඩ්ඩ ඉහළට යන්න ඕනේ කියලා කල්පනා වෙනවනම් වනසීපාවන් වැනි මිනිසුන් අතර දෙවි දේවතාවුන් වැනි මිනිසුන් නැත. මේ මිනිස්සු දකින්නකොට හිතන මේ මිනිසුන්ට පිස්සු වෙන්න ඇති කියලා මේ ඔක්කොමලා තරඟ වැටිගෙන එක එක අකුලල් කාගෙන හම්බ කරන්න හදනවා. මේ මිනිස්සු කවුරුහට දෙන බතක් කාලා එල්ල දෙන පැදුරකටලා ඉඳගෙන බණ භාවනා කරා. පිස්සු. අපේ ලොකු සාංශ ලියලා තියෙනවා මේ මිනිස්සුන් කියන්නේ භාවනා පිස්සයි කියලා. ඒකල කියලා තියෙනවා මේ මිනිස්සයාට මේ භාවනා කරන කෙනාට කෙලපිරිච්ච padikkamakට තරම්වත් සලකන්නේ නැහැ කියලා. දිගටම බනිනවා මේ හරක් මරලද මේ කැලේට රිංගගෙන ඉලා ඉන්නේ. අපි වගේ හිටපල්ලක පුළුවන් නම් ටවුමේ. අපි වගේ ඉඳලා ඉවරලා සෙල්ලම් පෙන්නපල්ලකෝ. මොකද බය? හැංගිලා මොකද භාවනා කරන්නේ සමාජයට බහැලා කරපල්ලෝ කියලා අයියෝ කටකඩිච්ච කතා කියනවට ගණන් ගන්න එපා. ගණන්ම ගන්න එපා. ඒ නිසා මනුස්ස වෙන්නේ, තිරිසන් වෙන්නේ, දේව තත්ත්වයටපත් වෙන්නේ ඔය පළවෙනි විඥානට්ඨිතිය. ඒක නිසා සරුවචන සඳහන් කරලා තියෙනවා පළවෙනි විඥානට්ඨිතිය නානත කය නානත සංඥා ඒකේ දේව තිරච්ඡා විනිපාතික මනුස්ස කියන තුන පෙන්ලා තියලා තියෙනවා. විනිපාතික කියලා කියන්නේ තිරසං අපායි. මනුස්ස ලෝකේ ච කාමාවචර ලෝක චාතු මහරජික තාවතින්ස යාම තුසිත නිම්මාන රති පරිණිමිත වසවත්ති කියන මේ දේවතා ලෝක හයත් දේව ලෝක හයත් මනුස්ස ලෝකෙත් තිරිසන් ලෝකෙත් තියෙන නානත්ත් කය නානත්ත් සංඥා. මේක ਸਰවඥාන්සේ දේශනා කළා තියෙනවා. මහණෙනි මගේ සර්වඥතා ඥාණයට මේ සත්තු අතර තියෙන විවිධත්වයේ තරම් ලස්සන විවිධත්වයක් තියෙන මොනම පද්ධතියක්වත් නැහැ කියලා. සත්තු අතර පුදුම විවිධයි. එයා පරිසරයට හැඩ ගහනවා. එක එක විදිවලට ආහාර සොයා ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා මිනිස්සු පරිණාමයේ පුදුම විවිධත්වයට පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පවා විශ්මය පළ කරනවා. නානත්ත් කාය. නානත්ත් සංඤී. එක එක එක එක තම තමන්ගේ න්‍යාය පත්‍ර හදාගෙන උද්දී ඉඳලා හැඳ වෙනකන් මේ තමන්ගේ න්‍යායපත්‍රය ලොකුයි කියන දඟලනවා. අපි ඒක තමයි ඊයේ කතා කරපු මාතෘකාව. ඉතින් අද මාතෘකාව තිබියේ නානත්ත කාය ඒකත් සංඤී කියලා හිත ඒකත්වයේ පිළිබඳ කටයුතු කරන නැත්නම් සමතයක් පිළිබඳ කටයුතු කරන සමහරක් මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. සමහර අය සාර්ථකයි, සමහර අය තාම පිළිවෙත් පුරනවා. සමහරු ඒකට අහලා ලෑස්තිලා ඉන්නවා. ඉතින් මේ මට්ටම් තුන තමයි භාවනා ලෝකය කියලා කියන්නේ. අපි කාම භෝගීව ගත කරනවා, අමුදරුවන් ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා. අම්මෙකුට තාත්තෙකුට ජාතක වෙලා ඉපදෙනවා. ඉපදිලා කල්පනා කරනවා මේ කාම භව මේ විඥානට්ටිචි හතේ අඩියම තට්ටුවේ ඉන්නකොට මොකද වෙන්නේ අපි ඊට ඉහළ මට්ටමකට යන. ඉතින් ඒකට අපි කියනවා අබිනිෂ්ක්‍මණය කියලා. ගීගිය අතහැරීම කියලා. ඒ අබිනිෂ්ක්‍මණයක් වෙන්නේ බුද්ධෝත්පාද කාලෙක. අබුද්ධෝත්පාද කාලෙවත් අබිනිෂ්ක්‍මණේ තියෙනවා. නමුත් මේ නිවන නැති වුණාට මේ කියන නානත්ත් කාය ඒකත් සංඤ්ඤය තියෙනවා. දැන් සර්වඥාන්සේ බුදු වෙන්නේ ඉස්සර වෙලා සිද්ධාර්ථ තාපසව සතර පෙර නිමිති දකින්නකොට පැවිද්දෙක් දැක්කා. ඒ පැවිද්දා නානත්ත් කාය ඒකත් සංඤ්ඤයට උත්සාහ කරන කෙනෙක්. ඒ සර්වඥාන්සේ අන්තිම නිත මෙතන තමයි මට කෙලවර වෙන තැන. මේ ජාති ජරා ලෙඩෙක් මහලෙක් මලකඳක් කියන එක මට සාධාරණ නම් අපච්චිට සාධාරණ නම් රාහුල කුමාරට සාධාරණ නම් ඉවර වෙන්න තියෙන දන තමයි පැවිද්ද. ඉතින් ඒ කියන්නේ ඒ පැවිද්ද බෞද්ධ නෙමෙයිනේ. ආජීවකෙක් වෙන්න ඇති, අන්‍ය තීර්ථකෙක් වෙන්න ශ්‍රමණෙක් වෙන්න ඇති. අන්‍ය ශ්‍රමණයා ගාව තිබිලා තියෙන්නේ මේ කියන නානත්ත කාය ඒකත් සංඤ්ඤය පිළිබඳව ගිහිගිය අතහැරපු ගමන. ඒසස සරුවචන්සය ඇති කරපු එකක් නෙවෙයි ඒක. සරුවචනංශේ බුදු වෙන්නත් ඉස්සෙල්ලා ඉන්දියාවේ පැවතිච්ච ක්‍රමයක්. ඒකත් මුගක් කියලා තියෙන ඉන්දියාව විතරයි. අනික් රටවල තියෙනවා ඉහිපියෝ කියලා જાතියක් හිටියේ අපි පුංචි කාලේ. ඒ වගේම අහිකින්ටුක කියලා જાතියක් ඉන්නේ. අනේ මේ මිනිස්සු ওই වගේ ටිකක් මේ සමාජ පද්ධතියෙන් පොඩක් ඈත් වෙලා ඒ වෙනම ජීවත් වෙනවා. ඒ දෙගොල්ලම ඇත්තටම ශ්‍රමණයත් ඒ වගේ පොදු සමාජ පද්ධතියට අභියෝග කරනවා. උඹලා හම්බ කරන කෑවට අපි විතර ජොලියක් උඹලට නැහැ. මේගොල්ලෝ උදේ ඉඳලා හැන්ද වෙනකන් අමුඩෙලියක් නැතුව හම්බ කරගෙන හිටියන මොකද කොයි වෙලාවෙත් වහ කනවා කෝච්චියට පයින්නවා নানা ආකාර දේවල්. දරුවෝ ගැන තැවෙනවා පැවිද්දෝ නැහැ පැවිද්දෝ කියනවා මේ උඹලා අම්ම කරාට උඹලට නැහැ අපිට තියෙනවා අපි උඹලා දෙන දෙයින් තමයි කාලා ඉන්නේ අපි ජොලිය ඉන්නවා කියලා කියන බෑ හුඟක් පැවිද්දෝ ඒකත් නැහැ හැබැයි කලාතුරකින් <laughs> පැවිද්දෝ තමයි ඒකත් තියෙන්නේ ඒ නානත්ත කාය ඒකත් සංඥා ඉතින් ඒ සඳහා මේ ඒකත් සංඥා ඇති කරන තමයි අපි මේ සිල්ලරන් තියෙන්නේ ඒකත් සංඥා ඇති කරන තමයි අපි මේ කමට අහනක් වඩන්නේ ඒකත් සංඥා ගණ්ඩායි අපි මේ භාවනා කරන්න ඉඳගෙන ඒකත් සංඤේ ගණ්ඩයි අපි සක්මන් භාවනා කරන්නේ. ඒකත් සංඤේ ගණ්ඩයි අපි එදිනදා ජීවිතේ සතුටුමත් වෙන්නේ. අපි කොහොමද දන්නේ මේ ඒකත් සංඤේ අපි සාක්ෂාත් කරලා තියෙනද අපි හරි පාරේ ඉන්නවද එහෙම නැත්නම් අපි යන්නේ ඒ ගමනේද කියලා දැන ගැනීමට භාවනා කරන අය අතර බුද්ධමාකාර පිපාසාවක් තියෙනවා. මම ඉන්නේ හරි පාරේද? මේක හරි ක්‍රමයේද කියලා. ඒක නිසා ඒ නානත් කාය නානත් සංඤී ඉඳලා නානත් කාය ඒකත් සංඤී මට්ටමට ගිය හැම කෙනෙක්ම තමන් කරන භාවනා ක්‍රමයේ ගුරුවරයා කමඨහන පිළිබඳ සැකෙන් ජීවත් වෙන්නේ. කදාක සාක්ෂාත්කරණය කරලා නැහැ. හැබැයි දන්නවා ඉස්සර වගේ නෙවෙයි. මම මොකද්ද ගොනුවකට ඇවිල්ලා ඉන්න. මොකද්ද ශික්ෂාවට ඇවිල්ලා ඉන්න. හැබැයි මේක ඉක්මන් කරන්න බැරිද? කීටි ක්‍රමයක් නැද්ද? ක්ෂණික ඉන්දියාප්ප වාගේ, ක්ෂණික පොල් කිරි වාගේ, හදිසි 18 මාසයක ඔස්ස වාගේ ඉක්මන් ක්‍රමයක් නැද්ද කියලා හැම භාවනා ලෝකේ හැම තැනම මේ ඒකත් සංඤී නානත්ත කාය වෙන්න දඟලන දැඟලිල දිහා බලනකොට එක්කිනෙකුටත් ඉවතින්න බෑ. ඉවසිර නැති බව සාසනික වශයෙන් කියන්නේ උන්ට සද්ධාව නැහැ කියලා. කලබල වෙලා කවුරු හරි මේ භාවනා කරලා නානත්ත කාය ඒකත් සංජි වෙන තටමනවා නම් ඉක්මන් කරනවා නේ කියන්නේ ඒගොල්ලන්ට මීරිච්ච කම නැහැ ඉවසන ගතිය නැහැ සද්ධාව නැහැ නිසා හිත නිටතරම වික්ෂිප්තයි හැබැයි මේ වික්ෂිප්ත භාවයට බුදුහාමුදුරුවෝ වගේ කියනවා සාරිපුත්‍ර සංසේ වග කියන එකයි මේ කියන්නේ ඔය නානත්ත කාය නානත්ත සංඤ්ඤා අතහැරලා නානත්ත කාය ඒකත් සංඤ්ඤී වෙන්න උත්සාහ කරපු කෙනාට අර අසහනෙ එනවා උද්දච්චයක් එනවා සැකයක් එනවා මම යන පාර හරිද කියලා. මොකද විශාල පිරිසක් මේක කරනවා. විශාවිත ගුරුවරුන්. විවිධ කර්මස්ථාන තියෙනවා. විවිධ භාවනා මධ්‍යස්ථාන තියෙනවා. විවිධ ආකාරයෙන් මේ ඒකත් සංඤ්ඤ විස්තර කරනවා. මමත් ඉන්නේ බහැලා. කොහොමද දන්නේ? මම ඉස්ලාම් මෙහි ඉනකොට මම හිතන්නේ 88 ඒ පැවිදි වෙන්න ඉස්සෙල්ලා මම ආපු වෙලාවේ මම එක්ක ආවා මට පාලි උගන්වපු ගුරුවරයා ඉතින් අපි කමටහන අරගෙන ඉවරනාට පස්සේ කමටහන් වුණා නෙවෙයි මම ඉතින් ලොකු සානේ කකුල් දාලා වැඳලා මං කිව්වා ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේට කිබ්බුලත් කොලයක්වත් මං ගෙනාවෙත් නැහැ. අද කමටහනක්වත් ඉල්ලන්න ආවෙත් නැහැ. අර සත්ත්වවිසුද්ධි සහ විදර්ශනා ඥාන ලියපු මිනිස්සයයි කකුල් දෙක අල්ල වඳින්න උන හිතුණා මට කියලා. මොකද මහත්තයා එහෙම කියන්නේ කියලා කතා මම කනේ සද පුතුත් මම කියවලා තිනවා මේක තමයි මට අවශ්‍ය වෙච්ච පොත. ඒක දැකපු මිනිස්සයා මං හිතුවේ නැහැ කියලා වන්නකොට මිනිස්සයා ඉන්න මං ආයේ වන්දනා ආ බොහොම හොඳයි. නන්නාඳුන ඉලන්දාරි අපි ලියන පොත් වලින් වැඩ ගන්නවා හොඳයි කියලා වැත්තකට වුණා මම. ඒකට අර මහත්තය අහනවා. දැන් පාලි දන්නවා. ඒ මහත්තය කිව්වා ස්වාමීන් වහන්සේ මම මේ මේ මහත්තුන්ගෙන් පාලි උගන්වනවා. මේ කර්මස්ථාන 40ක් තියෙනවා. සම 40 කර්මස්ථාන. දැන් අපි කෝකෙන්ද පටන් ගන්නවා. අපිට කැම මේසික තියෙනකොට 40ක් 50ක් කැම ඉස්සරහා කැම මොනවද අපි කියන කෝස් එකක් දෙනවා කියලා ෆස්ට් සර්විස් එක සෙකන්ඩ් සර්විස් එක දන්නේ නැහැ අපි ගොරකියෝනේ ගියාට පස්සේ අපි පටන් ගන්න ඉස්සරහා කැමෙන් සමාල්ලාට ගිපාරේ ගිය <laughs> වෙලාවේදී අමුතුම කැමක් ගෙනලා මට දුන්නා මං හිටියේ මේ කන්ටේනර් එක sorry කන්ටේනර් නෙවෙයි ඒක කැරවෑන් එක හුත්ත ලක්ෂරියස් කැරවෑන් ඉතින් මහත්තයා කිව්වා අද ට්‍රීට් එක යන්නේ ළඟ කඩේක තියෙන හොඳ කෑමක් කමුද කියලා මොකද ප්‍රශ්නයක් නැහැ මිනිස්සු කනවා නම් මාත් කන්නම් කියලා. ගෙනත් දීලා කනකොට ටිකක් පැණිදායි. කමන්නේ. කීලෙවල ඉතින් කාලිවල දැන් ඩෙසර්ට් එකට දීපේක සාමාන්‍ය බත් වාගේ. දෙවෙනි සැරේ. උත් ඇමරිකාවේ අවුරුදු 40ක් හිටපේක සිංහලෙක්. ඉතින් මාත් කියාවා ඉතින් කොහමද බඩ පිරන ඉවරයි. ඊට පස්සෙන් දවසෙත් ඌ ගිහිල්ලා ඕඩර් කරන වෙලාවේදී අරකම කමුද කියලා ඇහුවා. මම හා කිව්වා. ඊට පස්සේ කිව්වලු මේක ඉස්සලා දෙන්නේ මේක පස්සේ දෙන්නේ කියලා බලනකොට ඩෙසර්ට් එක ඉස්සලා දීලා තියෙන්නේ පස්සේ තමයි කැම දීලා තියෙන්නේ. ඒ වගේ මේ කැම ගොඩක් දුන්නාට පස්සේ ගොරකයට මොන තාලෙන්වත් හොයන්න බෑ. කොයි එක කාලා කොයි එක කන්න ඕනද කියලා. ඒ වගේ තමයි කමඨාන 40ක් දුන්නාම චතුරාර්යක කියලා වෙනම භාවනා හතරක් තියෙනවා. අපමීය භාවනා හතරක් තියෙනවා. ආනාපාන සතිය වගේ කායගත සති භාවනා 14ක් තියෙනවා. මේ ඔක්කොම දුන්නාට පස්සේ කොහොමද මේකෙන් නානත්ත කාය වෙනුවට නානත්ත කාය ඒකත් සංජීව වෙනුවට කොයි එකින්ද මම වැඩේ පටන් ගන්න කියලා මොනම යකෙකුටවත් කියන්න බෑනේ. කියන කමටහන් ගොඩක් තියෙනවාද? අද බැලුවොත් ඔය අද 40 නෙවෙයි. ඒක අපි මේ Nissan වනත් සම්බන්ධලා අපි ලිව්ව පොතක් මම පැවිදි වෙන්න එන කාලේ සම 40 කර්මස්ථාන කියලා. මේක දෙන්න දෙන්න මිනිස්සු අනා ගන්නවා. කොයි එකෙන් පටන් ගන්නද චාර මහත්තය හොඳ වෙලාවට ඇහුවා මේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි කර්මස්ථාන 40ක් අපේ සම්මතයි තේරවාදී කොහෙන්ද පටන් ගන්නෙ කියලා. ඊට පස්සේ ඔබ මහත්තයා දැන්න මොකද්ද කරන්නේ? එකක්වත් කරලා නැහැ කිව්වා. ඒ ලොකු ස්වාමීන් කිව්වා ගොඩේ ඉඳගෙන නැව් පෙරලන්න අමාරුයි කිව්වා. මොකක් හරි කරලා තිබ්බනම් මට කියලා දෙන්න තිබ්බයි කිව්වා. එකක්වත් වැරදි නැහැ කිව්වා. එකක්වත් නොකර මේ 40ම කටපාඩම් කරගෙන ඉන්නවයි කියලා කියන්නේ බූරුවෙක්ගේ පිටේ හකුරු බැටවුවා වගේ. මොනම දෙයක්වත් කාලා නැහැ. ඊට පස්සේ කිව්වා හිම නෙවෙයි මහත්තයෝ. එකක් කරන්න මොකක් කර එකක් කරන්න එතකොට මට මට පුළුවන් වෙච්ච දේ මොකද්ද එකක්වත් කරලා නැහැ තාම ගොඩ ඉඳගෙන පීනන්න ඉගෙන ගන්නවා වගේ ඒ නිසා මේ නානත්ත් සංඤේ ඉඳලා ඒකත් සංඤේ යන්න බුදුරජාණන් වහන්සේ අපට දෙන පිළිතුරු දෙකක් තියෙනවා සමත වශයෙන් සහ විපස්සනා වශයෙන් ඒ කියන්නේ ගිහිගේ අතාරපු මිනිස්සයා ඇවිල්ලා වාඩි උනායි කියලා හිතන්නේ සුදු ඇඳගෙන සිල් අරගෙන වාඩි වුණා වාඩි වුණාට පස්සේ Tamanට පේනවා හිතට নানা ප්‍රකාර නීවරණ එනවා කාම ඡන්දේ කියලා කියන අර gedara කරපු පෙන්කෙලිවල හේව නැල්ල සංඥාව নানা විදියට එනවා ඉතින් එයා හිතනවා මම පෙන්කෙල බින්ද තමයි මට ආගල නෑ කොයි එකක් පෙන්කෙල්ල දිනවා කොයි එකකටත් එනවා කවුරුවක්වත් නෑ එහෙම ඉඳගත්තට පස්සේ කාම ඡන්දේ නොයන එකනේ ඉතින් තේරුම් ගන්න පුළුවන් වේද පිළිසට කාමයේ යෙදී ගත කරන වැඩිය කාමචන්දේ හොඳයි කියලා. එක්කෙනෙක්වත් මම දැකන්නේ භාවනා ජීවිතේ ඒක පිළිගන්න කැමති. මම නැවතත් කියනවා. gedara dure ඉඳගෙන රූප බල බල සද්දාහා ගන්ධ බල බල රස බල බල පහස බල බල නෑදෑයොත් එකතු කරන කක්කහනානා ඉන්නවට වැඩිය භාවනා මධ්‍යස්ථානවල කොටයක් උඩ ඉඳගෙන ඒකේ සංඥා විතරණය දැන තියෙන්නේ. කාම සංඥාව විතරයි. ඒකට කාම ඡන්දේ කියනවා. ඒ කාම ඡන්දේ හොඳයි. gedit වෙලා ආනනවට වැඩිය. කාම ගුණ යන්න වැඩිය. මම දැකන හැම කෙනාම කාම ඡන්දයත් එක්ක විරෝධය ප්‍රකාශ කරලා යුද්ධ කරමින් ඉන්නේ. කවදාකවත් දිනන්න බෑ. ඒක තීරුම් ගන්න ඕනේ කාමයේ අයින් කරන්න කාම ඡන්දේ සමාදන් වෙන්න ඕනේ. හරිම අමාරුයි. තේරුම් කරන්න බෑ. විශේෂයෙන්ම සදාචාරවාදියාට කොහොමඩක්වත් කරන්න බෑ. ඒක ගිහිලා කියන්න ඕනේ බුදුහාමුදුරුවෝ අවතරයි සුවංශ ඔබ වහන්සේ කියුණේ තමන් ගිහි කියත් ඇදී. ඔන්න ආව ඔන්න තිල් ගත්තා. අනේ ඉඳගත්ත ගමන් මොහොතයින්ට ගියා වගේ රැලි ගහනවා වගේ දිග්ගටෝම කාමච්ඡන් දෙනවා. කවදාකවත් බුදුරජාණන්සේකට දොස් කියන්නේ නෑ. බුදුරජාණන්සේ දන්නවා. කාමයේ අයින් කරපු ගමන් ඒ හිත කාම සංඥාවෙන් වද දෙනවා. ඒක බුදුහාමුදුරගේ ප්‍රශ්නයක්. අපේ අම්මගේ අප්පච්චිගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක කිව්වට පස්සේ බුදුන් කියන දැන් ඔබ කාම ඡන්දේ අයින් කරන්න කාම ඡන්දයට වෛර කරන්න එපා. එනකොට රූප කර්මස්ථානයේ හිත දාන්න. මේක දැන් කාමයේ අයින් කරන්න කාම ඡන්දේ ආවයි ඒක ස්වභාවයි. ඊටසේ කාම ඡන්දය කාමගේ මල්ලිනේ. නියුන් සහෝදරය වගේ ඉන්න මල්ලි. ඒ අරේ අයින් කරනකොට කාම ඡන්දේ තියෙනකම් මතක තියාගෙන ඉන්න නීවරණේ තියෙනකම් මම කාමේ නෙවෙයි ඉන්නේ කියලා. මම කාම ගුණයන්ගේ නෙවෙයි මම දැන් තියෙන්නේ කාම ගුණයන්ගේ මල්ලි කාම ගුණයන්ගේ සංඥා ඒ නිසා කවදා හරි භාවනා කරලා කරලා තේරෙයි මේක මට විතරක් එන එකක් නෙවෙයි මිනිස්සේ හිතේ හැටි කාම ඡන්දේ එනවා දැන් කාම ඡන්දෙට බුදුහාමට වැඳලා අහන්න ඕනේ සාරිපුත්‍ර සාංශට වැඳලා අහන්න ඕනේ නැත්නම් ධම්මජීව හාමුදුරට වැඳලා අහන්න ඕනේ මොකද්ද දැන් සවන්ද මං කරන්නේ ආයෙතකොට කියනවා රූපයකට හිත දාන්න කියලා අපි කියනවා රූප කර්මස්ථානයි කියලා ඉතින් අපි ඔක්කොම කරන්නේ ඒකනේ ඔක්කොම ඇවිල්ලා සිල් සමාදන් කරලා අපිට මූලික උපදෙස් ලැබුණාට පස්සේ පරියන්කයට ඇවිල්ලි ඉවරලා අපි දන්නවා දැන් කාමේ අයින් කරා. ඒ නිසා හිතට එනවා කාමච්ඡන්දේ දැන්. gedare hitiyana මේක කරන්න තිබ්බා, හරකොණ තනකොළ කපන්න තිබ්බා, දරුවෝ උරතල් කරන්න තිබ්බා, ටෙලිවිෂන් බලන්න තිබ්බා. ඒව මොකක්වත් දැන්නේ නැහැ. ඒ වගේ දෝංකාරේ. ඒ වගේ හේවණැල්ල සංඥා වෙනවා. ඒක ආවට පස්සේ කියනවා ඒ එනේන ASCII. පුළුවන් තරම් ඉඳගෙන ඉන්න බව මෙනෙහි කරන්න. මම දැන් ඉඳගෙන ඉන්නේ. අර අරක දෝරි ගලනවා. ගලද්දී පුළුවන් තරම් එක චිත්තක්ෂණයක් හිතන්න කියනවා. මේ කාමයක් නෙවෙයි දැන් කාම ඡන්දයක් නෑ මම ඉඳගෙන ඉන්න බව දන්න. ඒ බව මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොහොමද දන්නේ මේක කාම නෙවෙයි කියලා? කොහොමද දන්නේ මේ කාම සංඥාව නෙවෙයි කියලා? එතකොට කියන්නේ වෙනවා මම මේ ඉඳගෙන ඉන්නකොට මට මේ හැපෙනවා දැනෙනවා. ඒක හීනයක් නෙවෙයිනේ. ඒක මනෝවිකාරයක් නෙමෙයි අද්දේශයේක ප්‍රත්‍යක්ෂා කාමනා. එතකොට කියතයි දැන් තද වෙලා ඉඳගෙන ඉන්න බව දැනෙන තාක් ඒක කාමයේ ගුණය නෙවෙයි කාම සංඥාව නෙවෙයි රූපේ. එහෙම නැත්නම් මේ ඉඳගෙන ඉනකොට ඇත් දෙක වහිනකොට හුස්ම ගන්නවා තියෙන මම දන්නවා හොඳටම ඒක හීනයක් නෙවෙයි හිතලුවක් නෙවෙයි හුස්ම. ආ ඒක දන්නා තාක්කල් අපි දන්න මේ කාමේ නෙවෙයි කාම සංඥාව නෙවෙයි ආස්වාස් ප්‍රසආස පොට්ටබ්බ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. මේ ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ රිදීම් කැක්කුම් පිපුරුම් හුස්ම ගන්න බව දැනනකොට මේ පීරෙන ගති උණුසුම් ගති තම්පල චංචල ගති තේරෙන තාක් පිම්බි මහැකෙන වෙලාවේ උදරේ පිම්බෙන හැකිලිම බව දන්නා තාක් ඒ යෝගාවචරය බහුසුත කෙනෙක් නම් දන්නවා මේ වර්තමානයේ මේ හුස්මේ හිත තියෙන වෙලාවේ කාමේ නෙවෙයි හිත තියෙන්නේ අපි කියන කාම ගුණයන්ග නෙවෙයි. කාම සංඥාවෙත් නෙවෙයි අස්පනා අපිට මේ සිදුවෙන ආස්වාද ප්‍රසාදී තියෙන. මේක මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මේක මොකෙන්ද අස්පනා අපිට දකින්නේ? මේක මොකෙන්ද අතගාලා බලන්නේ? කවමදාකවත් මේ මහසිසයිඩෝ ස්වාමීන් වහන්සේ බොහෝම ගැඹුරු විස්තර කරනවා. නන්නත්තර වෙච්චි නානත්ත කාය නානත්ත සංඥා කියලා කියන්නේ නන්නත්තරයි කියලා වචනයක් තියෙන ඕක තමයි. නානත්ත කාය නානත්ත සංඥා කියන්නේ නන්නත්තරයි. දැන් නන්නත්තර විජේ කරන දන්නවා නානත්ත කය වෙනස් කරන්න බෑ නානත්ත සංඥා වෙනස් කරන්න පුළුවන් මොකද්ද කරන්නේ චිත්තක්ෂණ දෙකක් එකම සංඥාවේ තියෙනවා චිත්තක්ෂණ දෙකක් ආස්වාද ප්‍රසවාසයේ තියෙනවා චිත්තක්ෂණ දෙකක් කයේ තියෙනවා චිත්තක්ෂණ දෙකක් පිම්බීම හැකිලිමේ තියෙනවා ඉතින් මේ පළවෙනි චිත්තක්ෂණය හරිම විප්ලවීය චිත්තක්ෂණයක් කාමයේ නෙවෙයි කාම සංඥාවේ වර්තමාන රූපේ ආන්න ඒකේ තිබ්බ ගමන් එයාට කවදාකවත්ම වැටහෙන්නේ නැතිලු මේක කාමේ නෙවෙයි කාම සංඥාව නෙවෙයි මේක තමයි රූපේ කියලා වැටහෙන්නේ වැටහන්න බෑ මොකද අපි ඒ තරම්ම සංසාරයක් නොදන්න කාලයක් කාමේ සහ කාම සංඥාවේ ඉඳලා දැන් කාම සංඥාවෙන් ගොඩ වුණා මඩ බකුරෙන් ගොඩ වෙලා දැන් ඉන්නේ වියලි භූමියක භවයට තේරෙන්නේ අඩු ගානේ මේක පටලවා ගන්න එපා අඩු ගානේ එක දිගට චිත්තක්ෂණ හතරක්වත් යන්න ඕනලු Tamanට වටහා ගන්න මගේ හිත තියෙන දැන් මඩෙන් ගොඩ වෙලයි කිය. කාමෙන් නෙවෙයි කියලා. කාම සංඥාවේ නෙවෙයි කිය. ඉතින් ඒක නිසා අපේ අභිධර්ම පොත්වල එහෙම නැත්නම් අටුවා පොත්වල ලියලා තිනවා ඒක විස්තර කරලා යනු තමයි මහසිසාරෝ සාමින්දර චිත්තක්ෂණ හතරේ කතාව ගේන්නේ. භවංග උපච්ච භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාරා වජ්ජන වොත්තපන කියන චෛසික චිත්තක්ෂණ හතරෙන් පස්සේ තමයි විස්ථා ව්‍යවස්ථාගත කරන්න පුළුවන් මගේ හිත දැන් තියෙන ආස්වාසය කියලා. මගේ හිත දැන් තියෙන පිම්බීම හැකිලිම කියලා. මගේ හිත දැන් තියෙන කය කියලා. ඊට ඉස්සෙල්ලා චිත්තක්ෂණ හතරම ඒ අරමුණේ තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට කියනවා ඒ චිත්තක්ෂණ හතර ඒකත් සංඥාව තියෙන. මගේ තියෙන දිගටම හුස්ම. එහෙම නැත්නම් අපි සාමාන්‍ය ගොඩේ වාතාවරණ කියනවා ඒක දිගට හුස්ම රැලි හතරක් බලන්න පුළුවන්. ඒක දිගට ආනාපාන නෑ පිම්බි මැකීම් හතරක් බලන්න පුළුවන්. එහෙනම් මේ ඉඳගෙන තප්පර හතරක් ඉන්න පුළුවන්. තප්පරේ නෙවෙයි ඇත්තටම චිත්තක්ෂණ කියන්නේ ඒක පුංචි කාල මිම්මක්. මේ අසුරතනක් කියලා බුදුරජාණන්සේ කියනවා. ඊටත් වැඩිය චිත්තක්ෂණ උංගක් සියුම් වෙන්න පුළුවන්. අපිට අසුරතනක් හතරක් ගහනකම් ආස්වාද ප්‍රසආසය හිත තියාන්න පුළුවන්. අසුරතන හතරක් ගහනකම් අපි ගත්තේ පිම්බීම හැකීම නම් ඒකේ හිත තියාන්න පුළුවන්. අසුරතන හතරක් ගහනකම් ඉඳගෙන ඉන්න බව දැනගන්න මම හිටගෙන නෙවෙයි ඇවිදින්න නෙවෙයි කියලා දැනගන්න පුළුවන්. ඇවිදින වෙලාවේ මට පියවර හතරක් යනකන් තාසුර දෙන හතරක් ගහනකම් මම ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දන්නෝ ඔච්චරයි ඔය කියන්නේ. මෙතන කවුරක්වත් නැහැ මේක දැකපු දෙයක් අත්දැකම නැති කෙනෙක්. ඔක්කොම අත්දැකලා තියෙනවා. මේ දේ දෙන එකට තමයි මෙච්චර ලොකු ගොඩනැගිලි අපි හැදුවේ. මේ නානත් නන්නත්තර වෙන જાතිය ගෙනලා වාඩි කරලා ඔබ මෙතන වාඩි වෙලා බලපන් හුස්ම රැලි හතරක තප්පර හතරක අසුරුචන හතර කාලයක් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් ද කියලා. ඉතින් ඕකට තමයි ඊගා විඥානත්widetilde කියලා කියන්නේ. සක්මන් කරනකොට පියවර හතරක් නැත්නම් තප්පර හතරක් නැත්නම් අසුරුචන හතරක් මම ඉඳගෙන නෙවෙයි. මම දැවිදිනවා. හැබැයි ඒක කොහොමද සාතික කරලා කියන්නේ? කොහොමද මේ අද්දුට සාක්කිය කමඨාන් වார்த்தාවට දාන්නේ? මොන්නම යකේටවත් තේරෙන්නේ. කද්දාකවත් තේරෙන්නේ. කොච්චර භාවනා කරත් තප්පර හතරක් නෙමෙයි හසුරුදෙන හතරක් පැය හතරක් හිටියත් ඒ කියන්න දන්නේ ඒක කියන්න අහනවනේ දැන් අපි කියන්නේ. හිටියනම් මොකද උනේ කියන්නේ කියලා කියන එක ගැන ඒ බුරුමේ පඬිස්සංශ කියනවා යෝගාවචරයෙන් එහෙම අහන එක හරිම අසාධාරණයි. මොකද යෝගාවචරය කියන්නේ කාමභෝගී පුද්ගලයෙක්. එයා ඉඳලා නෑ මේ භාෂාවේ නිසා මේ මනුස්සයාට මෙතන ගෙනලා වාඩි වෙලා හිත කොතන තියෙන කියලා කියලා අහන එක හරිම අසාධාරණයි කියනවා මේ කිරිදරියෙකුට හයි ප්‍රෝටීන් දෙන්න හදනවා වගේ. කියන්න බැරි වෙන එක සාධාරණයි. මොකද අපි දන්නේ ඩොලර් ගණන් දන්නවා. පාන් රාත්තල කීයද කියන දන්නවා. ලෝකේ තියෙන ඕනේ ගුණ හරපයක් දන්නවා. මේ මම දැන් මෙතන කිව්වම දන්නේ නැහැ. ඒක කර්මස්ථානාචාරවල දැනගන්න ඕනේ. ඒකට පස්සේ කර්මස්ථානාචාරවරයා එයා ලව්ව මේක කියවා ගන්න. මේ බහ තෝරා ගන්න උපදෙස් දෙනවා. මුඛයේද හිත තිබ්බ කියපන්. ඒක මෙනෙහි කරාද කියපන්. මෙනෙහි කරනකොට වැඩ කරාද කියලා කියපන්. කොහොමද දන්නේ? ආනපන ගත්තා ආනපන මම මෙනෙහි කරා මම දැන් ආනපන හිටියා කොහොමද දන්නේ? ඉතින් වාත පිට බලනවා ආතපාත බලනවා කොහොමඩක්වත් එයාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක ලොකු සාංශය කියනවා දැන් ආශ්වාස කරනකොට ප්‍රශ්වාස නෙවෙයි කියලා වැටහෙනවලු. ම්ම් එහෙමනම් තේරෙනවා කියන්නේ. ඒ කොහොමද? ඒක කියන්න බෑ. ආස්වාස කරනවා ප්‍රසවාස නෙවෙයි. ප්‍රසවාස කරනවා ආස්වාස නෙවෙයි කියලා දන්නවා. දන්නව හැබැයි කියන්න බෑ. ඉතින් මම මෙල්බන් ගිය වෙලාවේදී අම්මයි තාත්තා දෙන්න භාවනා කරනවා. ඉතින් ඒ කට්ටිය ලොකු උමනාවක් තියෙන දරුවෝ දෙන්නට භාවනා කරන එක ළමයි කවුරුදෝ 8යි අනිත් එක 13ක විතරයි. ඊට පස්සේ 8යි 13යි ළමයි දෙන්නටම තාත්තා නීතියක් දාලා තියෙනවා. අපි භාවනා කරනකොට විනාඩි 35ක් අනිවාර්යයෙන්ම ඉඳගෙන ඉන්න ඕනේ. ටෙලිවිෂන් දාන්න බෑ. නිවුස් අහන වෙලාවේ සාලේ භාවනා කරනවා. ඉතින් මං කෝයකෝ ඔහොම රෙජිමන්ට් කරලා පුළුවන් ද ළමයි භාවනා කරන්න. ඒක හරියන්නේ නැහැ කියලා. ඒක ඒව කතා බෑ. උන් ඉඳගෙන ඉන්නවා. ඉතින් මම අම්මයෙන් ඇහුවා පොඩි එකෙන් ආපන් පොඩි කෙල්ල භාවනා කරන කියලා මොකද කරන්න කියලා. කියන්න දන්නේ ඊට පස්සේ කිව්වා ලබන අවුරුද්ද එනකොට ආගන්නේ උඹ පුළුවන් තරම් හුරතල් කරලා ළඟ තියලා ආවා උඹ භාවනා කරනකොට මොකද කරන්න කියලා. ඉතින් කියලා කියලා අත්තම්මයා කියනවලු මට අත්තම්මා කිව්වා හුස්ම බලන්නේ කිව්වා. ඉතින් ඊගව වෘද්ධ මට ඇවිල්ලා කිව්වා මේ අමාරුවෙන් ගත්තේ සංස හැමදාම භාවනා කරලා විනාඩි 10ක විතර උකුලේ බුදිය ගන්න වෙලා මට. ඉන්න බෑ. මොකද්ද දැක්කේ කියලා අහුවා නෑ මොනවද කරන්නේ කියලා අත්තම කිව්වා අත්තමත් භාවනා කරනවා මන් දන්නවා. හුස්ම බලන්න කිව්වා. ඊට පස්සේ මං ගාව උඹ ඇහුවේ නැද්ද හුස්ම බලනකොට පෙන්වෙන්නේ මොකද්ද කියලා. දැන් අම්මත් හොල්මන් දුවත් හොල්මන්. එතකොට මං ගාව ඊගව වෘද්ධ වෙනකොට හුස්ම නම් බලන්නේ පේන්නේ මොකද්ද කියන්නේ කිව්වා. අර ළමයි කෝලේ එහෙම කියන්න බෑ කියලා. දැන් අවුරුදු 9ක්. ඒගොල්ල දැන් ධම්මජීව හඳුල් බේරන්න බෑනේ දැන් මට බයිනෝ. මොනවද දැක්ක කියන්නේ ඊපස්සේ කිව්වලු මට කියන්න තේරෙන්නේ තාත්තා ජීප් එක ගෑරේජ් එක ඇතුළට දානවා ආපහු පිටිපස්සට ගන්න. ආයෙ ගෑරේජ් එක ඇතුළට දානවා ආයෙ පිටිපස්සට දාන්න ඔච්චරයි මට තේරුනේ. ඒගොල්ල මං කෝ ආන්න වැඩි. හුස්ම ගන්නවයි කියලා කියන්නේ ගෑරේජ් එකට කාර් එක දානවා. හුස්ම පිට කරනවා කියන්නේ ගෑරේජ් එකෙන් කරනවා. ඔය ටික කියන්න බැරි මේ අත්තම්මලාට. අර උරුදු අටේ ළමයා කතා කරුවට මේ නාකිච්චයන්ට කවදාවත් නාකියොත් එච්චරයි. මේ හුස්ම ගන්න එකෙන් පිට වෙන එක වෙනස් කරපුවා කියවම තරු ගණන් කරනවා. උඩ බිම බලන මොකද ඒකේ ලාභයක් ලැබෙන්නේ නැහනේ. සම්මානයක් ලැබෙන්නේ නැහනේ. ස්තෝත්‍රයක් ලැබෙන්නේ නැහනේ. ලාභයක් මුකුත් නැහනේ. මේ හුස්ම වම ආස්වාද ප්‍රසවාස වෙනස. ඉතින් මෙතනින් තමයි අල්ලන්න පුළුවන් වෙන්නේ මේ මනුස්සයා හුස්ම ගත්තට හුස්ම ගන්න බව දන්නවද? හුස්ම ගන්න බව ප්‍රත්‍යක්ෂණය කරන හුස්ම ගන්න බවට උරගාල බලනවාද කියලා. අපි සංසාරේ මෙතෙක් කල හුස්ම කෝටි කීයක් ගන්න ඇද්ද? අවුරුදු 120ක් ජීවත් වෙන මිනිස්සු කෝටි 13ක් හුස්ම ගන්නවයි කියලා මම අහලා තියෙන කතාවක් ඇත්ත දුර්තුමන්ද? දැන් අපි කෝටි කීයක් හුස්ම ගන්නවා අරන් තියනද කියලාවත් දන්නේ නැහැ. ආස්වාස් ප්‍රසවාස වෙනස තබා කෝටි කීයක් තියෙන. තව ඉස්සරහට කෝටි කීයක් තියෙනද කියලා දන්නේ ඒ තරම්ම මේ හුස්ම පාච්චල් කරලා තුච්ච කරලා නිහීන කරලා තුප්පහි කරලා දාලා ඩොලර් එක කීයද රුපියල කීයද බල්ලවත් කන්නේ නැහැ සල්ලි බල්ලවත් කන්නේ. ඒකටනේ මැරෙන්නේ. ඉතින් මේ දෙක වෙනස් කරලා මගේ හිත මේකටයි ගියේ ඒකේ හිටියා මේ ඉස්සෙල්ලා ගත්ත චිත්තක්ෂණ තුනක දෙවණියට ආවයි කියලා ඒක මෙනෙහි කරලා දැනගන්න එකට කියනවා ඒකත් සංඥාව කියලා. ඒක ඒකෝදි භාවය කියලාත් කියනවා. එහෙම නැත්නම් ඒකාග්‍ර වෙනවයි කියලාත් කියනවා. සමතයකටපත් වෙනවයි කියලා කියනවා. ඒ සමතය වැටහෙන්නේ එක දිගට චිත්තක්ෂණ හතරක් එකම අරමුණෙහි හිත පැවැතියොත් විතරයි. අපි දන්නවනේ වතුර වීදුරක් කලවම් පස්තියක් දාලා කලවම් කරපුව එකපාරම තැම්පත් වෙන්නේ නැහැ නේද හිමීට මිදෙන් තැම්පත් වෙන්නේ. තැම්පත් වෙන්න කල් ගන්නවා. ඒකට එහෙම තියෙන එකට තපස් රකින්නයි කියලා කියනවා. භාවනා කරනකොට පොඩි ළමයින්ට අපි පෙන්වන්නේ සතිපාසලේ වීදුරට වතුර පස්තියක් දාලා කලවම් කරලා තීරණ කබඩයක්. තීල බලන්න ඉන්නේ කියන. තියන්න තියන්න මොකද වෙන්නේ? ආයෙ තැම්පත් වෙනවා. ආයෙ කලවම් වුණොත් ආයෙ විශ්සෙනවා. ඒ නිසා එක තැනක තියපන් වතුර වීදුර තියලා ඔක දිහා බලාන හිටපන් මොන්නම කයි කෙනෙකුට කරන්න බෑ. ඒක තැම්පත් කරන්න හදන මොකෙන් අල්ලලා තැම්පත් කරන්නේ? කරබන හිටපන්. මේ වෙලාවේ සංස මෛත්‍රී භාවනා කරන මේ මැටි කැලිය වලට එතන මැටි කැලිය වලට බුද්ධහනුසීත දෙන්නද? අසුබ සත්‍ය ගත්තොත් හොඳ නැද්ද? එහෙනම් මේක මරණනුසීතිය කරන්නද? ඔය මොන බයිලාවක්වත් තේරෙන්නේ නැහැ අර මැටි කෑලි වලට. ඒකට කරබනිනකොට තැම්පත් වෙනවා. කද්දාවත් බෑ. අපි හිතමු අපි හිතමු දැන් මම මෙතන මේ මේ භාවනා මධ්‍යස්ථානවල දැන් වැඩමුළු 100 ගාණක් කරලා තියෙනවා සමහරුන්ට මේක ඇහිලා ඇති සමහරුන්ගේ tempat වෙනමත් ඇති මට ඒක පිළිබඳ කිසිම ඊර්ෂ්‍යාවක් හිතෙන්නේ නැහැ tempat උන බව දැනගන්න දැන් මේ වැඩේ හරි අපි ඉස්සලා කියපු විදිහට මේ ඒකත් සංඥාවට එනවාද කියලා දැනගන්න ලකුණු 10ක් පසුකාලීන ආචාර්යවරු ඉදිරිපත් කළා තියෙනවා. ඒක පළවෙනි වතාවට ඥානාරාම ස්වාමීන් වහන්සේ සත්‍යවිසුද්ධි සහ විදර්ශනා ඥාන පොතේ එහෙම නැත්නම් සමථ විදර්ශනා භාවනා මාර්ග පොතේ පෙන්ලා තියෙනවා. ඒකෙන් කියන්න පුළුවන් මේ ඇවිසිච්ච මඩ කැළතිච්ච වතුරු වීදුරුව තැම්පත් වෙනවා කියලා. එහෙනම් හෙල්ලුනේ නැද්ද? එහෙම නැත්නම් පෑදිදියට බොරදියෙක් වෙලා නැහැ. තැම්පත් වෙනවා කියලා දැනගන්න අපදාන අපදාන ධර්ම 6කුයි වෝදාන ධර්ම 4කුයි විස්තර කරනවා. එහෙම තැම්පත් වුණා නම් ඒ යෝගාවචරයට අල්ලන්න පුළුවන් ක්‍රමයක් තියනවලු අතීතානුදාහනං චිත්තං වික්කෝපානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. මගේ හිත යම් විදියකට අතීතයට ගියා නම් සියලු ලෝක සත්‍යයන් සිද්ධ වෙන්නේ වික්ෂෝපේ. ඒක සමාධියට බාධායි. එතකොට යෝගාචර දන්නා මම ආනාපානෙ ඉඳයි ආවේ ආනාපානෙ තමයි බලන් ඉන්නේ. නමුත් හිත තියෙන අතීතේ එහෙමනම් මට වික්ෂෝපයක් එනවා. වික්ෂෝප කියන්නේ පශ්චාත්තාපය. සමාධි නෑ. අනාගත පටිකංකඩං චිත්තං විකම්පිතං සමාධිස පරිපන්තෝ. එහෙම නැත්නම් අනාගත සැලසුමක් හදනවා. මං ගෙදර ගිහිල්ලා මේක කරනවා, අරක කරනවා, මේක කරනවා කියලා සැලසුම් හදනවා. එතකොට විකම්පතිය. ගෑවෙනවා. එදා වැරදුනාට මම මේ සැරේ හරියට කරනවායි කියලා ඉතින් ඕන තරම. ඒකෝට සමාධිය නැහැ. ඒකට කොයි වෙලාවකරි යෝගාවචර දන්නවනම් මේ ආනාපානේ බැලුවට හිත තියෙන අතීතේ මම පශ්චාත්තාප වුණා. හිත තියෙන අනාගතේ කියලා තිගැස්සුනායි කියලා ඒ දේ නැත්තම් ඔන්න දන්න වර්තමානයි. දැන් වර්තමානයේ ප්‍රත්‍යක්ෂණය කරන්නේ නැස්චාර්ත දෙකකින්. අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි කියලා වර්තමාන ප්‍රත්‍යක්ෂණය කරන්න අස්ත්‍යාර්ථයක් නැහැ. නැස්චාර්ත දෙකක් අයින් කරන්න ඕනේ. මගේ හිත මේ ඉන්න වෙලාවේ මෙච්චර චිත්තක්ෂණ ගාවක් අතීතයට නැගතේ නෙමෙයි. එහෙම නැත්තම් කියනවා අපනතං චිත්තං දෝසානුපදිතං සමාධිස පරිණන්තෝ. අබිනතං චිත්තං මෝහානුපදිතං සමාධිස පරිපන්තෝ. දකින්න ආලෝකයක් නිසා හෝ පහසුකමක් නිසා හෝ හිත අබිනතියකට වැටෙනවා. හා දැන් හරි භාවනාව. එතකොටම කැසිලා භවනා කිරීම නිසාම ඇතිවෙන පහසුවක් නිසා හෝ ආලෝකයක් නිසා හෝ මොනවාරි එකට අරමුණට හෝ අරමුණ පිළිබඳව පහළ වෙන ඒ විවිධ සංඥා විලාට අභිනතියක් විශේෂ නතු භාවයක් එනවා එතකොට රාගේ පහළ වෙනවා පහළ වෙච්චම බාරෙන් තල්ලු වෙලා යනවා එහෙම නැත්නම් අපනතියක් පහනවා කැස්සක් අහිනවා වැස්සක් වහිනවා කවුරු සද්දයක් ඇහෙනවා හිතවිල්ල කරා නැද්දකින් කියනවා ආ එතකොටම කම්බෙන් ඇදගෙන වැටෙනවා ගිය පාරෙන් ඇදගෙන වැටෙනවා. ඒක පරිපන්ත ධර්ම කියලා කියනවා සමාජයට සමාජයට බාධා කරනවා. ඊට තමයි තේරෙනවා මම මේ අරමුණේ ඉන්නේ. අරමුණ මනාපත් නෑ අමනාපත් නෑ. හොඳට මතක තියාගන්න ආනාපානේ මනාපත් නෑ අමනාපත් නෑ. පිම්බි වැකිලේ මනාපත් නෑ අමනාපත් නෑ. මේ ඉඳගෙන ඉන්න එකත් මනාපත් නෑ අමනාපත් නෑ. බුදුහාමර අපිට දීලා තියෙන්නේ උපේක්ෂා අරමුණ. ඒ උපේක්ෂාවේ අරමුණ තියෙනකොට අරමුණ વિશેයි හෝ අරමුණ භාවනා කරගෙන එක දිගට යනකොට ඇති වෙන දේවල් මතින් අභිනතය අපනතය සිද්ධ වුණා නම් ඒත් එක්කම පාරෙන් අපේ එකලසින් කැඩෙනවා. එහෙම නැත්නම් අති අති අති දහවණං චිත්තං විකම්පිතං. මම අදම නිවන් දකින්න ඕන. අදම සෝවාන් වෙන්න ඕන කියලා තටමනවනේ. අධික වීර්ය දැම්මොත් හිත විකම්පිත වෙලා යනවා. අවශ්‍ය වීර්ය දැම්මේ නැත්නම් නින්දට වැටෙනවා. එතකොට ලීනං චිත්තං. හිත ඉතින් මේ මේ වෙලාවේ භාවනා කරනකොට දැනගන්න ඕනේ මගේ හිත අධික වීර්ය නිසා තටමලා දාඩිය දාලා අවශ්‍ය ගන්නත් නැහැ. එහෙනම් සීතල වෙලා ඇකිලිලා නිින්දට වැටිලත් නැහැ කියලා ඔන්න ඔය ධර්ම 6 නැති පරිපන්ත ධර්ම 6 නැති අතීතත් නෙවෙයි අනාගතත් නෙවෙයි ඇති වෙන දෙයට මනාපෙකුත් නැහැ මනාප දේවල් ඇති වෙනවා කියලා සතුටකුත් නැහැ අමනාප දේවල් ඇති වෙනවා කියලා දෝෂෙකුත් නැහැ අධික්ක පොරකෑමක් තටමැල්ලකුත් නැහැ නිින්දට වැටිලත් නැත්නම් ඒ පරිපන්ත ධර්ම 6 නැති බව තමන්ගේ හිතේ තමන් තමයි ඉස්සල්ලාම දන්නේ ඒත් සුත්තමේ ඥානෙ තියෙන කෙනා. එහෙම නැති කෙනා දන්නේ එයා අහනවා ස්වාමීන් වහන්සේ මම භාවනා කරනවා මම දැන් දියුණුද කියලා අහනවා. මොනෝ බල්ලා කියන්නේ දියුණුද කියලා. මුණ දිහා බල්ලා කියන්නේ හාල් කුත්තුවට ඇනලා බල්ලා හාල් හොඳද කියන වගේ කුත්තු ඇනලා බලන්නද? මම ඇවිදිනකොට බලනවා මේක මනින්න පුළුවන් ගැජට් එකම හදලා තියෙනවද කියලා. භාවනා දිනුනේ නානේ නෑ කොයිවත්වත් ලෝකේ නෑ. මම ඔය මල්ටිමීටර් ගේනවා. අනම්මන ගොඩක් උපකරණ ගේනවා. කවුරු හරි යෝගාවචරයකට තට්ටු කරලා බලලා කියන්න පුළුවන් එකක් මෙයාට දැන් මොන ධානය තියෙනවද උපකරණ නෑ. ඔගොල්ලෝ කොහේ ගහුවත් කාගවත් ළඟවත් නෑ. Tamanda කියන්න පුළුවන් අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි අභිනතියකුත් නෙවෙයි අපනතියකුත් නෙවෙයි තිගැස්මකුත් මේ නිදිමත ගතියකකෝ තද කුල කලබල කලකොල බවක් නැත්නම් අන්න කියනවා පරිපංස ධර්ම නැහැ. මේක යෝගාවචරය තේරුම් ගන්න අනන්ත අප්‍රමාණ වරද්දාගෙන තේරුම් ගන්න. කිසිම කෙනෙකුට උපත්ති මේක හම්බ වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ පුතා වුණයි කියලා රාහුල කුමාරයාට මේක හම්බුන්නේ නැහැ. අවුරුදු 15ක් භාවනා කරුවපත් තමයි හම්බුනේ. ප්‍රියම්බිකාව කියලා යසෝදරාට හම්බුනේත් නැහැ. තාත්තා වුණයි කියලා සුද්ධෝදන රජුට හම්බුනේත් නැහැ. මේක කියලා දෙන්න තුසිත දිව්‍ය ලෝකයට යන්න උනා මාතෘ දිව්‍ය රාජයාට. එයාටත් එයාගේ දේ උපයන්න ඕන. ඒක නිසා භාවනා කරන්න කර කර කර කර බලන්න මේ මධ්‍යස්ථ අරමුණේ හිත හිටියානම් අතීත වෙන්න බෑ අනාගත වෙන්න බෑ. මනාප වෙන්න බෑ අමනාප වෙන්න බෑ. නින්දක් වැටෙන්න බෑ කැවිස්සෙන්න බෑ. ඒව ළඟ ළඟ ළඟ ළඟ තියේ. නමුත් මෙන්න මේ කඹේ ඇවිදිනා වගේ වෙනකොට ඒ පරිපන්ත ධර්ම නැහැ. ඒ වගේම සද්ධාවයි ප්‍රඥාවයි දෙක එකනිකා ඉක්මෝල යන්න දෙන්න බෑ. උනට ඊට සද්ධා වැඩි වුණොත් ප්‍රඥා වැඩි වෙනවා. ප්‍රඥා වැඩි වුණොත් සද්ධා වැඩි වෙනවා. ඒ නිසා තත්ත ජාතානන් ධම්මානං අනතිවත්තනත්තේන සම්පාන්තනා කියලා භාවනා කරනකොටම පහළ වෙන සද්ධාවත් භාවනාම නිසාම පහළ වෙන ප්‍රඥාවත් රණ්ඩු කරන්න දෙන්න එපා. දෙක කඹේ යන මිනිස්සු කුඩ දෙකක් ගත්තා වගේ දෙක දෙ සමබර කිරීමට ගන්නවා මිසක් තත්ත ජාතානන් ධම්මානං අනතිවත්තනත්තේන භාවනාවෙම ඇති කර ගන්න ධර්ම එකිනෙකා පරයා යන්න දෙන්න බෑ. ගිය ගමන් අර වගේම විෂමතාවයක් එනවා. ඒ වගේම සමාධියයි වීරියයි දෙකත් සමබර වෙන්න ඕන. ඔන්න ඔය ඇඟිලි පහ වගේ තියෙන මේ පංච ධර්ම, ඉන්ද්‍රිය ධර්ම වල මැද තියෙන සතිය දිගම ඇඟිල්ල ලොකුම ඇඟිල්ල වගේ මැද තියෙන සතිය දෙපැත්තේ තියෙන වෙදගිල්ලයි දබරගිල්ලයි දෙක සමබර කරනවා. සුළඟිල්ලයි මාපට ඇඟිල්ලයි සම්බර කරනවා. සුළඟිල්ල මාපට ඇඟිල්ල දෙක කියලා කියන්නේ සත්තාවයි ප්‍රඥාවයි. දබරගිල්ලයි වෙදගිල්ලයි කියලා කියන්නේ සමාධියයි වීරියයි. ඒවා සමබර වෙන්න ඕනේ. පස් දිනක් අස්සේ යොදපු අස්රතයක් වගේ එක එක අස්සය එක එක පැත්තට දුවන්න බෑ. අර නානත්ත් කාය නානත්ත් සංඥා කියලා කියන්නේ මේ අස්සය පස් දෙනා පස් පොලකට දුවන්නේ. එයාට වෙන වෙනම න්‍යාය පත්‍ර තියෙනවා. දැන් පස් දෙනාම එක පැත්තට එනවා. අන්නේ සමவாய කියන එක එකතුව කියන එක තමයි සමතය බවටපත් වෙන්නේ. Taman ළඟ තියෙන ಗುಣධර්ම එක දිශාට දිශාගත වෙන්න ඕන. নানা ප්‍රකාර දිශාගත වෙච්චාම මේ ශක්තිය කිනක හුරස් කැපෙනවා. හැම පැත්තරම දුවනවා. නිකන් ගාලා කඩාගත්ත හරක් වගේ. ආන්නෙම නැති වෙලාවක් එනවා. ඒ වගේම තදුපක විරිය වහන තමයි මේගොල්ලෝ එකලස් වෙනකොට මෙනෙහි කරන්න ඕනේ නැහැ. වීරිය යොදන්න ඕනේ. ඉබේම නිකන් දැඩි ආයාසයකින් කරපු භාවනාව එච්චර වීර්ය කරන්නේ නැතුව යන්න පුළුවන් ගතියක් එනවා. ඒක බුරුම පන්දිසංශ කියනවා ඔරුවක් නැත්නම් මාළු බෝට්ටුවක් මුහුදට දාපු ගමන් ඒ රළ මුහුදේ පළවෙනි රැල්ල දෙක කපනකන් දිග්ගටම හබල් ගන්න ඕන. නමුත් මොහොත මැදට ගියාට පස්සේ රළ ඉච්චර සැර නැහැ. පොඩ්ඩක් හබල් ගාපුවම හැබැයි උරුව කෙලින් තියාගෙන ඉන්න ඕන. රළට කෙලින් තියාගෙන ඉන්න ඕන. හිතවිල්ලක් කරන කෙලින්ම හිතවිල්ලට මුණ දාන්න. වේදනාවක් කරන වේදනාවට මුණ දාන්න. සද්දයක් කරන සද්දයට මුණ දාන්න. පැත්ත වැටුනොත් තමයි මේක උරුව පෙරලන්නේ. කෙලින් තියාගෙන හිටියොත් මුලදි මුලදි ඔළුව දියත් කරගන්න වෙලාව හරීම කරදරයි. ඒ වෙලාවේ හතර දිනක් තල්ලු කරලා තමයි දියත් කරන්නේ. ඊට පස්සේ මැදට ගියාට පස්සේ කරවටක් වතුරට ගියාට පස්සේ දෙන්නයි කොට වෙන්නේ ටෙප්පමට. ඒ දෙන්නට හබල් ගාගෙන යනවා ඉස්සරහට ගියාම. හුරුව තියාගෙන හබල් ගන්න ඕනේ නැහැ. යෝගී තදුබග විරිය වහනට එන කියලා Tamanට මුලදි මුලදි කීකරු කරගත්ත බල්මි හරකෙක් වගේ අමාරුයි. පහු වෙනකොට එන්න අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ආසව නට්ටේන මේක ලක්ෂ වාරයක් කරන්න ඕනේ. දැන් ඊයේ හරි ගියයි කියලා අද එහෙම සීමාවක් නැහැ. ඊයේ කීකරුවෙච්ච හිත අද සම්පූර්ණ නන්නත්තර වෙන්න පුළුවන්. මොකද අපි හිතියේ නානත්ත් සංඥා නානත්ත් කායනේ. දැන් නානත්ත් කාය ඒකත් සංඥා වෙන්න ලක්ෂ වාරයක් යොදනකොට යොදනකොට ඒ කියන්නේ භාවිත කරලා නැති බහුලීගත කරන්න ඕනේ. ඒකට තමයි තේරෙන මේකට යොදන ශක්ති ප්‍රමාණයට අනුව යොදන පැය ප්‍රමාණයට අනුව මේකේ මොකද්දෝ කීකරුකමක් ඇති වෙනවා. අපි වයලින් එකක් පුරුදු කරන්න ගත්තාම ඒකේ කවදාකවත් අපිට ඕනේ නෝට් එක ගහන්න බෑ. මං නම් ගහලා නෑ කියනවා. දවස් ගාණක් සෙල්ලම් කරන්න ඕනේ. පියානෝ එකක්, ටයිප්‍රයිටර් එකක් මොනම යන්ත්‍රයක් හරි ගහ ගහ ගහ ගහ ඉන්නකොට තමයි ඒකේ අපි කියන වශීභාවය අපි කියන ඒක පිළිබඳව පරිචයක් ලබන්න. ඉතින් යෝගාවචරයට මේක කොයි වෙලාවකරි තේරුණා නම් හුස්ම නියමං හතරක් බැලුවා. අද පහක් බලන්න පුළුවන්. අයින ඉච්චරයි. අනිද්දා තමයි හයක් බලන්න, හතක් බලන්න, චක්‍රයකට බාර ගන්න පොඩි දරුවෙක් වගේ. ඊයේ මට හර ගියා අද හම්බුන්නේ නැහැ කියලා කණපින්දම් ගහනවා කියලා කියන්නේ මේ විඥානයේ තියෙන චපල ගතිය දන්නේ නැතිකම. ඒ නිසා යම් වෙලාවක කාට හරි කියන අතීතනාගත නෙවෙයි තද කුලප්පුවක් සානිධිමතකුත් නැහැ තද්ද මනාප භාවයක් ආලෝකය ඇති උනායි කියලාත් නැහැ අන්ධකාරයක් දැක්කයි කියලා පශ්චාත්තාපිකුත් නැහැ ඒ වන්දිවට ඒ එතන එතන උපන් ධර්ම අතර සමතුලිතතාවය තේරෙනවා එන්නේ එන්නේ අඩු ශක්තියක් යොදවලා අඩු ප්‍රයත්නයක් කරලා සමතුලිතතාවය ඇති කරගන්න හිතන යෝගෙම නැවත නැවත කරන්න හිතෙනවා මෙයම ආසවනත් හේන කරන්න බලා පුළුවන් වෙනවා. අන්න එතකොට තේරෙන්න ඕනේ දැන් සමාර්ථ මට සාසනේ පිහිටනවා දැන්. මට සමාධි සාසනේ පිහිටනවා. මම දැන් මේකට අනුග්‍රහ කරන්න ඕනේ. මම සම්මා වාචා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. කතාව සම්පූර්ණ අඩු කරන්න ඕනේ. ඒ ඒ පදම එනකොටම ඒ සමාධි ලකුණු පහළ වෙනකොට මේ කටකම සෙයියාවක් නැතුව කච කච ගන්න එක ඔය මොනව හම්බ කරත් ඔය බෙලිකට මල්ල හොල්ලන සාකල්න අල්ලපු ගෙදර මිනිහට ඔක්කත් නැහැ හම්බ වෙන්නේ භාවනාව. මේක වැඩිම උදේ ඉඳලා හැන්ද වෙනකන් ටොං ගන්න දන්නේ නැනේ. කයිවාරු කෙලිනවා. දිගටම කයිවාරු. මේක වහපල්ල පිස්සු වැදෙනවා. කට වැහුවොත් පිස්සු. මේ කටෙන්මනේ ජීවත් වෙන්නේ. ගුරුවරු කිව්වම නයිති ඒකෙන්මනේ හම්බ කරන්න බෑ. පහම ඉතින් ඒගොල්ලන්ට වැඩිම බ්ලඩ් ප්‍රෙෂර් තියෙන જાතිය. ගුරු තමයි වැඩිම බ්ලඩ් ප්‍රෙෂර් තියෙන જાතිය. මොකද කතාවෙම තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා කොච්චර සරත කියනවනම් මාස 3ක් අයිවරු ගාපම මාසයක් නිවාඩු දෙනවා. යුනිවර්සිටි ප්‍රොෆෙසර්ලට අවුරුදු 5ක් පච කියපුවාම ඒක අවුරුද්ද සැබටිකල් හම්බ වෙනවා. පැත්තටම වෙලා හිර ඌ ඒකෙත් ගිහලා කතා කරනවා. ඒකේ විසිටින් ලෙක්චර් කෙනෙක් කියලා ගිහලා කතා කරනවා. බුදුරජාණන් වහන්සේට කියන්නේ මුනි කියලා කතා කරන්න කැමති නැහැ. කතා කරනවා මේ වගේ ධර්මයක් කියලා දෙනවා. එහෙම නැත්නම් පැත්තකටලා ගොරක ගහක් ඇටලා වාඩි වෙලා ඉන්න එක හොඳයි. මේ කතාවට වෙන නිසා මේ ಗುಣධර්ම පහය හම්බුණා නම් තීරුණා නම් මතක තියාගන්න මේක මේ එකතු කරගත්ත ඔක්කොම ලිහිලා යන තැන තමයි වචනේ පිරිසුදුවක් නැහැ. වචනේ කටකම දෙයියාවක් නැතුව කියවනවා. අනිතික සම්මා කම්මන්ත. අනවශ්‍ය කර්මාන්ත දාගන්න එපා. තමන් ව්‍යායාම සඳහා කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. ඒ සම්මා ආජීවය අනුසූරා කණ්ඩ එපා. සතු මරන්න එපා. අනුන්ගේ අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගන්න එපා. ඒක තමයි අපි කරන තුප්පහිම වැඩේ. අපේ දරුවෝ කියලා දරුවගේ ජීවිතවලට ඇඟිලි ගන්නවා. අපේ නෑයෝ කියලා නෑයන්ගේ ජීවිතයට ඇඟිලි ගන්නවා. මම ගුරුවරයා කියලා ශිෂ්‍යයන්ගේ ජීවිතවලට ඇඟිලි ගන්නවා. මම දොස්තර කියලා ලෙඩ්ඩුගේ ජීවිතවලට ඇඟිලි ගන්නවා. මම රජ්ජුරුවෝ කියලා රට්ටුන්ගේ ජීවිතවලට ඇඟිලි ගන්නවා. කඹරනවනේ. අපිට කොහෙද තියෙන්නේ අපිත් ඔක්කොම නානත්ත් කාය නානත්ත් සංඥා වෙලා තියෙද්දි තව නානත්ත් කාය නානත්ත් සංඥා කෙනෙකුට උපදෙස් දෙන්න තියෙන අයිතිවාසික මොකද්ද අඩු ගානේ උඹ ඒකත් සංඥා වෙලා හිටපන් එතකොට පුළුවන් නානත්ත් කාය නානත්ත් සංඥා එක්කරන නානත්ත් කාය ඒකත් සංඥා මනුස්සයර පොඩි පොඩ්ඩක් කියද හැකි ඕක කර්මා කරලා ඔය කය වචන දෙක පොඩ්ඩක් නතර කරපන් නැත්නම් හිත හැදෙන්නේ හිත හැදෙන්නේ දැන් නම් ඔය තිබුණු ක්‍රමයට තමයි. නමුත් ඉස්සරහට ඒක තනවා වඩා ගන්න ඕන නම් ක්‍රමිට යන්න ඕන කට පොඩ්ඩක් ක්‍රියා පොඩ්ඩක් නතර කරලා ඒකට පළවෙනි සැරේ බඩදරු වෙච්චාම ඒ අම්මට කියලා දෙනවනේ මේ දරුගබ රැකෙන්න නම් මොකද්ද කරන්න ඕනේ කියලා. ওই සෙල්ලක්කාරකම් කරන්න බෑනේ එතකොට. අහන්නේ වගේ ගැප්ගත් මවක්සේ කිරිවදින ගොයමක් රකින්න ගොවියෙකුසේ අර වැවෙන ධර්මය රකින්න බෑ ගිහි ගෙදර මම අවුරුදු 8ක් ගිහි ගෙදරින් දැදි කරලා තියෙනවා එක එකක් දන්නේ නැහැ ඔය ඉන්න කට්ටිය. දන්නවනම් මට ඉන්න දෙන්නේ නැහැ. එක එකක් දන්නේ මං කරන්නේ කාමරය ඇතුළට ගිහිල්ලා මුන්දලා බුදිය ගත්තට පස්සේ එමීට බලන් ඉනවා. තියාගෙන බලන කවුරු හරි ආපු ගමන් නැගිටලා මං යනවා. යන්නේ ගෙන්නවත් තියන්නේ නැහැ. ලක්මන් එවනම් පෙන්වන්නේ නැහැ මං. මොකද කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ අල්ලිම්ම කරදරේ. පුදුමාකාර කරදරයක් ඉඳගෙන ඉන්නකොටත් ඇවිල්ලා ඇඟිල්ල කයින්. යාළුවෝ නෑදෑයෝ ඒක කරන්න ඕනේ මේ කොල්ලණ්ඩයි කෙල්ලණ්ඩයි මම මේ කියන්නේ නාකින්ද නෙවෙයි භාවනා කරන බවක් කාටවත් ඇගෙන්න කරන්න එපා. එච්චර එකම උත්තරේ. මේ මෙහාට පස්සේ කරන්න ප්‍රශ්න නැහැ මෙතන ඔක්කොම පිස්සුනේ. ඒ නිසා පිස්සන් කොටුවට ගියාට පස්සේ පිස්සු ප්‍රශ්නයක් නැහැ. ගිතර ගියාට පස්සේ කිසිම කෙනෙකුට කිට්ටු අන්තිකටවත් කියන්න එපා භාවනා කරනවා කියලා ෂුවර් අපිව ගිහලා දාන පිස්සන් කොටුව. මම පැවිදෙන්න එන්න හදන කොටත් මට කිව්වා ඊට වැඩි හොඳ පිස්සන් කොටු කොටයක්. කියලා මම කිව්වා ඇත්තමයි. උඹලත් එක්ක ඉන්නවට වඩා හොඳයි තමයි කියලා. මොකද ඒ තරම් මේ මිනිසුන් පියන්නේ පිස්සු කියලා. ඒ නිසා හංගගෙන ගෙනියන්නේ. දී යටින් ගින්දර ගෙනියනවා වගේ ගිහි කරන්න බෑ. ඇත්තටම බෑ. හැබැයි ඒක කරන්න ඕනේ ඇඟට නොදැනෙන්න. ඒ නිසා කොයි වෙලාවක හරි ඔය පරිබන්ධ ධර්ම 6 අයින් කරගෙන ඕදාන ධර්ම ටික හදාගත්තට පස්සේ වචනේ හසුසුවාගත්තේ නැත්නම් කර්මාන්තය හසුරුවාගත්තේ නැත්නම් ඒක ඉතින් මේ ලාහට ගෙබ්බ එකතු කරන්න වගේ එකතු කරනට වෙන්නේ පයින්. කූඩල කොට්ටේ උඩ තිබ්බා වගේ තියන්න ඉස්සලා පෙරලෙනවා. ආන ඒක ඇති කරගත්ත නම් යාට තේරෙනවා දැන් ජීවන රටාව හදාගන්න ඕන. ඒ වෙලා ඔය කියන අතනින් මෙතනින් සකස් කරගත්ත මේ පරිපන්ත ධර්ම තේරුම් අරගෙන මට මේක හැකි මම මේක කරනවා මම පුළුවන් තරම් එහෙම එකලස්සච්ච චිත්තක්ෂණ ඒකෝදි බාහිර පච්ච චිත්තක්ෂණ වැඩි කරනවයි කියන්නේ ඒහා සාපේක්ෂව කාමච්ඡන්දය අයින් කරනවා කියන එක විතරයි පණ්ඩිත ශාංශ උගන්වන්නේ මේක ගෙට ගන්න නැතුව කාමච්ඡන්දය අයින් කරන්න බෑ චිත්තක්ෂණ කොච්චර ප්‍රමාණකින් ඔය අරමුණේ හිත පවත්වන්න පුළුවන්ද වර්තමානයේ හිත පවත්වන්න පුළුවන්ද ඒ ප්‍රමාණයෙන් කාමච්ඡන්දය අයින් වෙනවා. කාමච්ඡන්දේට වෛර කෙරුවට හරියන්නේ නැහැ. ඒ නිසා මේ වැඩේම දුනු ආයෙ දුන්නකින් විදින්න ඉගෙන ගන්නවා වගේ. හරියට එල්ලට වෙඩි තියන්න ඉගෙන ගන්නවා වගේ. ගහලා ගහලා ගහලා ගහලා ගහලා එල්ලට වෙඩි තියන්න පුරුදුනා වගේ අරමුණට හිත දාන්න පටන් අරගත්තොත් එයාට තේනවා ඒ ප්‍රයත්නයට සාපේක්ෂව අර සංසාර ගානක් තිබිච්ච මෝහ පටල කාමච්ඡන්දය අයින් වෙනවා. ඒක මේ ඊගාවාත්මදී පටිසන්ධි විඥානේ නෙවෙයි. මේ ආත්මදී. ඊට පස්සේ ආට පේනවා කල්යාණ මිත්‍රන් මැදකට ගියාම ස්වභාවයෙන් කාමච්ඡන්දය අඩුයි ඒකෝදි භාවයේ වැඩි. සද්ධර්මයේ අහනකොට ස්වභාවයෙන් කාමච්ඡන්දේ වැඩි අඩු වෙනවා ඒකෝදි භාවය වැඩි වෙනවා. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. ඒකට කියනවා සමත අනුග්‍රහිතය කියලා. ඒ අතින් කල යුත්තේ ඒක නම් අපිට පුදුම ඥානයක් තියෙනවා. හැබැයි අපි ඒක නෙවෙයි දැන් පාවිච්චි කරන්නේ. අපි දැන් පාවිච්චි කරන්නේ ගණයා කෙරේ කුලයා කෙරේ බැඳීගෙන පාටි වලට යණ්ඩයි, සුපර් මාකට් යණ්ඩයි, එහෙම නැත්නම් කානිවල් යණ්ඩයි මෙවට යන්න ගියාම මේ අපි ළඟ ඇති කරපු ಗುಣධර්ම වැල් ගැඩවිල්ලෙක් මහා කාන්තාරක එළියට දැම්මා. මගේ වේලිලා නැහිනවා. බුද්ධ ශාසනයක් තිබුණාට අපි ඒකට අනුග්‍රහ කරනවා. අනුග්‍රහ කරනකොට කරනකොට තේනවා ගත්ත චිත්තක්ෂණේ චිත්තක්ෂණ හතර පහක්, හයක් හතක්, අටක් නවයක්, හුස්ම රැලි 10ක් 15ක් ටික ටික ටික ටික වැඩනවා. ඒක බොහොම ශීක්‍රයෙන් වැඩනවා. අපිට හිතා ගන්න බැරි තරම් වැඩෙනවා. ඒ කියන්නේ ඒකාකාරව වැඩෙනවා නෙවෙයි වරින් වර කැඩෙනවා වරින් වර හැදෙනවා. ඒ හැම වෙලාවකදීම කැරිච්ච හැම වෙලාවකදීම ආදුනිකෙක් වාගේ මේ දැන් ඉපදිච්ච ළමයේ කුස්ම කණ්ඩිකන ගන්නවා වගේ බොහෝම අහිංසක වෙන්න ඕන. ආන්නේම කරගෙන යනකොට Tamanට ඒ ඇති කරගත්ත මේ එකලස එක විනාඩියක් දෙකක් තුනක් හතරක් පහක් හයක් කියලා ගන්න පුළුවන් වෙලාවකට එනවා. ඒකට කියන්නේ අපි භාවනා ලෝකේ අරමුණට හිත දාලා මූණට මූණ දාලා මට මෙච්චර වෙලා ඉන්න පුළුවන් කියලා කියන්න පුළුවන් වෙලාවක් එනවා. ආනපනදම මෙච්චරල මට ඉන්න පුළුවන්. ඊට වැඩිය පුළුවන්. පිම්බිම හැකිලෙනමත් ඉන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව්ව දැනගෙන ඊට වැඩිය ඉන්න පුළුවන්. සක්මන් කරනකොට ඉන්න පුළුවන් කියලා ඒක ගැම්ම ගන්නවා පටන් ගන්නවා. අන්නේම වෙනකොට වෙනකොට වෙනකොට මේ ඉන්න වෙලාව වැඩි කරන එක තමයි සමත ක්‍රමයෙන් අපි ධ්‍යානයකට මේ අර්පණ වශයෙන් සමවදිනවා වෙලා අදිෂ්ඨාන කරලා කියන්න පුළුවන් මට විනාඩි 15ක් මේ පෝදාන ධර්ම වලින් සහිතව පරිපන්ත නැතුව මට අරමුණේ ඉන්න පුළුවන් කියලා. ඒක නිකන් මේ එළවලු ටිකක් ගන්න ෆ්‍රිජ් එකට දාලා වැහුවාම ඒක ඇතුලේ නරක වෙන්නේ නැහැ වගේ හිත තියාගෙන ඉන්න පුළුවන්. ඒක ඒක නිචපතා කරනකොට තමයි එන්නේ. ඒක ඉතින් පැයට දෙකට සමානලාට වශීකිරීම කරනවා ධ්‍යාන භාවනා කරනකොට ඒ පරිසරය සකස් කළ දීලා හිත ඒ අරමුණේම ඒ කියන්නේ ඒකත් සංඥාවේ විනාඩි 15 20 30 අන්තිමට මේ පාවොක්සයිඩ් කියනවා පැය එකමාර යනකම්ම තියාගන්නයි කියලා. යනකොටම ලොකු සිලිලාරයක් තියෙනවා. ටික වෙලා කන්න එක ටික ටික ටික ටික අඩු වෙනවා. අඩු වුණාට මූණට මූණ දාලා තියාගෙන ඉන්නවා. මම ඉඳගෙන ඉන්නවා මම දන්නවා. මහා ලොකු දේවල් නැහැ. ඉඳගෙන ඉන්න බව දන්න. ඇවිදිනකොට දන්නව ඉඳගෙන නෙවෙයි කියලා. ඒ විතරද සද්දාවට හිතිලියාවට එච්චරම ලකුණු කපන්න යන්න එපා. ඇවිදින බව දන්නවනේ. ආන්නෙම ගියාට පස්සේ තමයි අපිට වෙලාවක් හම්බ වෙන්නේ. ඒක හරි සැපයි. කොටිම කියනවා අම්මගේ බීප කිරි වලට වැඩිය මේ ධර්ම රසය වටිනවා. ඒක තමයි සබ්බ රසං ධම්ම රසෝ ජිනාති කියලා කියන්නේ. ඒක එන්න පටන් ගත්තට පස්සේ සංසාරගත පින ඇති කෙනාට තේරෙනවා මේක කෙලින්ම දැන් මට හම්බෙලා තියෙන්නේ මම වඩා ගන්න ඕනේ කියලා. ඒක ඉතින් මේ බූරුව පිටේ හකුරු බැඳා වගේ මේක කරදරයක් කරගත්තොත් පාළුවක් කරගත්තොත් කම්මැලිකමක් කරගත්තොත් හොඳට භාවනා මධ්‍යස්ථානෙ වැඩිපුර කන්න හම්බ වෙන්නේ නැහැ. බත් තිට්ට වෙනවා. එපා වෙනවා. කල්යාණ මිත්‍රය එපා වෙනවා. ඉතින් ඒක වැඩෙනවා නම් සද්ධර්මේ ලං වෙනවා, කල්යාණ මිත්‍රෝ ලං වෙනවා, ඉදිරියට යන්න පුළුවන් වෙනවා. දැන් මෙහෙම ගිහිල්ලා අරමුණට මුණට මුණ දාගෙන ඉන්න වෙලාව වැඩි වෙන්න වැඩි වෙන්න අරමුණ හාද වෙන්න හාද වෙන්න අරමුණට ලං වෙන්න ලං වෙන්න මෙනෙහි කිරීමකින් තොරව එහෙම නැත්නම් ආයාසයෙන් තොරව අනායාසයෙන් අරමුණ තියාගන්න පුළුවන් ඒක අර අරකේ ඉහළ මට්ටමක්. සමාහලට විනාඩි දෙකකින් උනත් ඒකට යනවා. ඒ කියන්නේ ආදැන්තර උඩට ගත්තට පස්සේ ඕනනම් පයිලට්ට පුළුවන් ඕටෝ පයිලට් එකෙන් දාලා මැෂින් එකට බාර දෙන්න. ඒ වගේ බයිසිකල් පදින මනුස්සයර පුළුවන් අත් දෙකින්ම අල්ලගෙන බයිසිකල් පදින මනුස්සයට ඒක අතක් අතහැරලා යන්න පුළුවන් සමහරවල්. ඒතකොට තේනවා එක අතින් අල්පවම ඇති. අනික අතින් ඕනනම් බඩුවක් කරගෙන යන්න පුළුවන්. සමහරට අත් දෙකම අතහැරලා යන්න පුළුවන්. ඒ වගේ සමහර විතක්කේ විතරක් අතහැරලා යන්න පසු දෙනවා. සමහර විතක්ක ਵਿਚාර දෙකම අතහැරලා යනවා. විතක්කේ අතහනවයි කියලා කියන්නේ මෙනෙහි කිරීම අතහරිනවා. මෙනෙහි කරන්නේ නැතුව මෙනෙහි කරපු එකේ ආනිසංස ලබනවා. සක්මන් කරනවා ඉබේ යනවා සක්මන. නිහරූකඩයක් වගේ ඔර්ලෝසු බට්ටෙක් වගේ තමයි තේනවා තමන් එහාට මෙහාට හොඳට පිට කොහෙවත් නැහැ හිත. හරියටම තමන්ම සක්මන් කරන ගමන් වීඩියෝ ක්ලිප් එකකට අරගෙන පස්සේ තමන් ඒ වීඩියෝ එක action replay slow motion දාලා බලනකොට තමයි තේරෙනවා මේ තමයි මේ ඇවිදින හැටි. එතකොට ආයාසය අඩුයි. ඒක එන්නේ ගොඩාක් කල් කරාට පස්සේ. ඒ කියන්නේ සක්මන සිද්ධි වෙන්න ඕන. වෙලාවට කරන්න පැයක් විතරම කරන්න. ඒක විනාඩි 20ක් 30ක් ගියාට පස්සේ ඉබේ යනවා. හැබැයි හොඳට දන්නවා මේ වම මේ දකුණ කියලා. ඊට පස්සේ වෙලාවක් එනවා වම දකුණ වශයෙන් තේරෙන්නේ නැහැ. හැබැයි ඉඳගෙන නෙවෙයි gediya පිටින් සක්මන් යන බව දන්න. ඒතර විතක්ක ਵਿਚාර දෙකම නැහැ. බයිසිකල් එකේ හැන්ඩල් දෙකම තැහැරලා යනවා වගේ. ඒ දවසවල මාදම් පින්න කාලේ අපි දකුණේ බයිසිකලේ බ්‍රේක් නුත් නැහැ, මඩ් ගාඩ් නුත් නැහැ. ඌට කර උඩ තියාගෙන ඉන්න අපුවක් මේ මේ උණගස්, පොල්ගස් කපන පහක් විතර මේ අතින් බීඩියකුත් බිබි බයිසිකල් එක යනවා. බ්‍රේක් නැහැ. ඒකල ගිහිල්ලා පැත්තට තරවනවා. සයිඩ් එකේ පාට හරවනවා. අම්මල බල ඌට දෙන්න වටිනවා. මේ සර්කස් පිළිබඳ ඥානයි. මොනක්වත් නැහැ. බයිසිකලේ රෝද දෙක විතරයි තියෙන්නේ. අත් දෙකින් අල්ලන්නෙත් නැහැ. උණගස් වගේක් අත් අතේ බැලන්ස් කරගෙන පීටි පිපි යනවා. දැන් කවුරු හරි කිව්වොත් එහෙම මට අන්න අර විදිහට බයිසිකල් පදිනට උගන්වන්න කියලා මොන නාතරද පුළුවන්. එහෙම උගන්වන්න පටන් ගන්නකොට අත් දෙකින් අල්ලලා තමයි පටන් අරගන්නේ. ඒක හුඟා කුරුණාට පස්සේ මේ ඒකාතිම් කරන්නේ. ඒකත් හුඟා කුරුණාට පස්සේ මේ අත් දෙකින් කරන්නේ. ඒ නිසා මෛත්‍රී බුද්ධ ශාසනයවත් අත් දෙක අතහැරලා බයිසිකල් පදිනවා ඉති පුරුදු කරන්න උන් බුදුහාමුදුරුවෝ දන්නේ නැහැ. ඒක තමන් කරන්න ඕන. නිසා ඉස්සෙල්ලා විතක්ක ਵਿਚාර දෙක සහිතව එකලස ගත් එක්කන හිමීට විතක්කේ නැතුව අවශ්‍යතාවය බල්ල කියන්නේ බබා නින්දයාගෙන එනකොට නැළවිලි කවි නතර කරනවනේ අම්මා. ඒ බබාගෙන් අහලා නෙවෙයි නතර කරන්නේ. අම්මට තේරෙන්න එපා. දැන් නින්දයාගෙන එනවයි කියලා. දැන් ඉන්න අම්මලාට කලින් නින්ද යනවනේ බබාට කලින් නින්ද යනවා. බබා උඩට වැටචාම් බබාත් මැරෙනවා. ඒ දැනගන්න ඕනේ ඊට නැළවිලි කවි කියන්නේ ලාලීත්‍යයක් කටහඬ ලස්සනට බෑ මේක තල්ලත්තර බොරළු ගැහුවා වගේ අර කෑ ගහනකොට ළමයාට නොදකින් කියලා හිතෙනවා. උට නිින්ද යන්නේ නැහැ. ඉතින් අම්මා කරන්නේ රේඩියෝ එක ළඟ දාලා පැත්තකට යනවා. වෙන කවුරුත් නලවනවා. ඒ බබාට නිින්දට වැටෙනවද කියන එක? ඒක අම්මට තේරෙන්නේ නැත්තම් සෝරි කියන එකනේ කියන්නේ තියෙන වෙන බබා මොන කරන්නේ. ඉතින් කට්ටිය ගිහලා අහන සාංශ මම භාවනා කරනවා හරිද කියලා අහනවා. කවුරු මොන මොනවෙන් බල්ලා කියන්නේ? මේ භාවනා කරන මට ආස්වාස මෙහෙම වැටෙන්නේ ප්‍රසආස මෙහෙම වැටෙන්නේ බල බල ඉනකොට මෙහෙමයි කියලා කියනවා නම් ආගෙන ඉන්න එකනට තියෙන පසුබිමක් නැත්තම් කරන්න බෑ. ඒකේ හෙලි කරන්නේ නැතුව කොච්චර භාවනා කරත් ඝනදිනු වෙන්නේත් නැහැ. ඉතින් අර පළවෙනි වතාවට අරමුණ මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් ගතිය. නැත්නම් අපි කියමු අර්පණ සමාධිය, උපචාර සමාධිය මට්ටමට ගිය කෙනා. ඒක Tamanට දැන් නම් මේක මට සාමාන්‍යයෙන් අල්ල ගන්න පුළුවන්. භාවනා මධ්‍යස්ථාන දවස් දෙක තුනකින් අල්ලා ගන්න පුළුවන් කියන වගේ ආවනම් ඒ தત્ත්වය පිරෙන්නේ නැතුව මැරුණොත් ඒකේ නා බ්‍රහ්මකායික දේවනිකායක උපදිනවා. ඒකයි අපේ පොතේ ලියලා තියෙන්නේ බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්ම පුරෝහිත නැත්නම් මහා බ්‍රහ්ම. ඒක පුදුරජානන්සේ සඳහන් කරනවා නානත්ත කාය ඒකත් සංඤේ. යාගේ කයෙන් වෙනස් වුණාට ප්‍රථම ධ්‍යාන සංඥාවෙන් තමයි මැරෙන්නේ නැත්නම් අපවත් වෙන්නේ උපදින්නේ බ්‍රහ්ම ලෝකේ. එයා මේ ලෝකේ හිටියත් බ්‍රහ්ම තමයි. ඒ ධ්‍යානක සමවැදිලා මේ ලෝකේ හිටියත් ධ්‍යානේ ලෝ ලාමක මට්ටමේදී කියනවා බ්‍රහ්ම පාරිසජ්‍ය මධ්‍යම මට්ටමට දිනු කරපම කියනවා බ්‍රහ්ම පුරোহিত ඉහළම ධ්‍යාන මට්ටමේ තියෙනකොට කියනවා මහා බ්‍රහ්ම කියලා. ඉතින් මේකේ මේ ජීවිතයේ අත්දැකයක් කාම ලෝකේ ඉක්මවලා කාම සංඥාවත් ඉක්මවලා රූප කර්මස්ථානයේ හිත පිහිටලා මෙනෙහි කරමි. දැනගනිමි. මෙන්න මේකට කියනවා නානත් කාය ඒකත් සංඤී කිය. ඒකෙන් ඉහාට ගියාට පස්සේ මේ දෙවෙනි විඥානත් හිතිය තමයි නානත් කාය ඒකත් සංඤී. ඊට පස්සේ ඒකත් කාය ඒකත් සංඤී කියලා එකක් තියෙනවා විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව භාවනා ඉබේ සිද්ධ වෙනවා. මෙනෙහි කරන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ප්‍රයත්න කරන්න ඕනේ නැහැ. ප්‍රයෝගයෙන් තොරව එම අනායාසයෙන් ඉඳගෙන හිටියාම තම හොඳට දන්නවා සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් දඟලන්න ඕනේ මම ඉඳගෙන ඉන්න බව දන්නවා. සක්මන් කරනකොට gediya පිටින් සක්මනේ යනවා. ඒක සඳහන් කරලා තියෙනවා ආබස්සර දේවනිකාය කියලා. ඒකෙත් ඔය වගේ පළවෙනි ධ්‍යානෙ වගේ මට්ටම් තුනක් ඉනවා ලාමක මට්ටම මධ්‍යස්ථ මට්ටම උත්කෘෂ්ණ මට්ටම කියලා. ඉතින් ඒගොල්ලන්ට මේ අපි ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියනකොට බුදුජාණන් වහන්සේ බුදු වෙච්ච භවයේ සතුටට දෙවනිකායෙන් දෙවනිකායටනේ පරිත්තාබහ අපමානාබහ ආභස්සර කියන දෙවි මට්ටම් වලට යනවා. ඉතින් මෙහෙදි තමයි මේ පින රස කරන්නේ. මෙහෙදි තමයි මේක අත්දකින්න ඉස්සල්ලාම. ඒ ඇති කරගත්ත ධානා මට්ටමින් පිරෙන්නේ නැතුව මිය පරලොව ගියොත් එයා ගිහිල්ලා ඒ දේවනිකායේ උපදිනවා. ඒක අතුවාචාන් මාංශය කියනවා ඒ උපදින එකට තමයි විඥානත්ථිතිය කියන්නේ කියලා. මම මේ උත්සාහ කරන්නේ ඒක එතෙන්ට යන්න ඉස්සලා මෙලවදී අත්දකින්න පුළුවන්. මගේ හිත රූප කර්මත්තානේ හිටිනවා විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා බයිසිකල් එක පදින්න පුළුවන්. අත් දෙකම අල්ලන්නේ නැහැ. අල්ලන්න නැතුව යන්න පුළුවන් මට උනේ බයිසිකලෙක හුරු වෙනවා. ඒ වගේ මේක අභ්‍යාසයේ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න තමන්න පුරුදු වෙනවා. අපි මේ ලෝකේ ඉගෙන ගන්න භාෂාවක් ඉගෙන ගන්නවා වගේ ශිල්පයක් ඉගෙන ගන්නවා වගේ කරගෙන කරගෙන යනකොට ඒක ලැබෙන පරිචයට කියනවා භාවිත බහුලීගත ඒ හා සමානව හිතේ ඇති වෙන දියුණුව නිසා ආබස්තර දිවි ලෝකේ පරිත්තාබ අපමානාබ ආභස්සර ආදි වශයෙන් මට්ටම් තුනක් තියෙන එක හොඳ භාවනා කරපු කෙනෙකුට තේනවා ධානයට සමවදිනකොට ඉතාමත්ම උත්කෘෂ්ඨ සිලිලාරයක් තේරෙනවා. ටික වේලාවක් ගියාට පස්සේ සද්ද ඇහෙනව නැහෙනව වගේ හැබැයි තාමත් දන්නවා හිත තියෙන විවේකයෙන් කියලා. අවසාන වෙනකොට අර ඇහෙන සද්ද නිසා බාධා නිසා හිත පොඩ්ඩක් ඔද්දල් වෙලා දැන් මම ඉන්නේ ධානයකට නැද්ද කියන මට්ටමට පිරියන වෙලාවක් එනවා. ඒ කියන්නේ එක ධාන සැසිවාරයක් ඇතුළත පවා මේ උත්කෘෂ්ඨ මට්ටම මධ්‍යස්ථ මට්ටම හීන මට්ටම් කියන අත්දකින්න පුළුවන්. ඉතින් මේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ සඳහන් කරන ලක්ෂ වාරයක් පුහුණු කරන්න කියලා. කරලා කරලා කරලා කරලම පුහුණු කරන්න. ඒක හරියට ටයිප්‍රයිටර් එක පුරුදු කරනවා වගේ. වයලින් එක පුරුදු කරනවා වගේ. පියානෝ එක පුරුදු කරනවා වගේ. ආන්නෙම කරනකොට කරනකොට තේිනවා මේ කාම ලෝකේ මේ අමුදරුවම වට කරගෙන මේ කක්කාවේ ජීවත් වෙනකට වැඩිය මේ ලැබිච්ච විවේකේ නැත්තම් निराமிස සුඛය කිට්ටු කරන්න බෑ මේ ලෝකෙට. ඒක කියනවා ඒ බ්‍රහ්ම ලෝකෙට ගියාට පස්සේ নিকමට ඔක්කත් මනුස්ස ලෝකේ බලන්නවත් හිතෙන්නේ නැතුළු ඒ තරම්ම කක්කා. ගව් ගානකට එන්නේ නැතිළු. මොකද මේකේ ඉන්නේ කුලල් කහගෙනමනේ ජීවත් වෙන්නේ. ඊර්ෂ්‍යාව නැති එකෙක්වත්ම නැහැනේ. ක්‍රෝධය නැති එකෙක්වත්ම නැහැනේ. තණ්හාව නැති එකෙක්වත්ම නැහැනේ. ඒකමනේ දරුවන්න දෙන්නේ. ඒකමනේ මේ වවාගෙන කන්නේ ඉතින් අර උඩට ගිය මිනිස්සේ දෙවි කෙනෙක් දෙවියන් බ්‍රහ්මයන්ද කියනවා පැහැරලවත් බලන්නේ නැතුළු මොකද මේකේ මේ පණු ගුලියක් නෙමේක තියෙන්නේ කක්ක පණු අසුචි පණු ඒ වගේ තමයි ඒකට භාවනා කළ ගියාට පස්සේ නෝ මේ සෙනගක් එක්ක ඉන්නවයි කියන්නේ ඝන සංගනිකාව කියන්නේ බරපතල වැඩ ඇති සිර දඬුමක් වගේ. විවේකයේ දන්න මනුස්සයට ඒක අලි අමාරු වෙන නිසා මම මෙතනින් බන නතර කරනවා මොකද ඕගොල්ලෝ තරහ වෙනවා. ජනයා කෙරේ බැඳී කුලයා කෙරේ බැඳී ගත කරන ජීවිතේ පරණ අය. ඉතින් ඒකයි කියන්නේ අනුන්ට විවේකයේ දීලා තමන්ගේ විවේකේ හදාගන්න. ඒකට තමයි තේරෙයි මේකට පින තියෙනවා අපි ගාව. නමුත් මේ තේනගක් එක්ක හිටියොත් වහ ගෑවත් ඉල්ලගෙන කරනවා. ධ්‍යාන කතා වැත්තක තියන්න. වහවත් කන්න බෑ කට්ටියත් එක්ක. ඒ නිසා අයින් වෙච්ච තරමට ඔය නාන්නත්තර ගතිය කියන නානත්ත් කඥා නැතුව ඒකත් සංඥාවට එන්න පුළුවන්. ඒ නිසා අපි ඉදිරියේදී සාරිපුත්‍ර සාංශය උගන්වන දේවල් දිගේ හෙට ඉස්සරහට යමු. අදට මම මේ උත්සාහ කරේ මේ පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය තුන්වෙනි ධ්‍යානය කියන සමත භාවනාදී පෙන්වන විස්තර පංචකණයි හැටියට එතනම් පළවෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානය කියන චතුක්කණයි ක්‍රමයේ හැටියට ඒ ඒ මනුස්ස තලවලදී අපි අත්දකින්න හැටිත් බ්‍රහ්ම ලෝකදී ඒක අත්දකින්න හැටිත් ඒ අනුව විඥානට්ඨිත විස්තර කරන එකයි ඒ නිසා මෙතන ඉන්න හුඟ දෙනෙක් මේක අත්දකලා තියෙනවා කිසිම කෙනෙක් නැහැ මේක අත්දකපු නැති කෙනෙක් හැබැයි ඒගොල්ලෝ තමයි මේක හම්බ වෙනකොට බ්‍රහ්ම ලෝකේ ගිහිලා තියෙන්න ඕනි කියලා පිළිගන්න කැමති නැහැ. ඒ නිසා ඒගොල්ලක තනවා වඩා ගන්න හැටි දන්නේ නැහැ. ඒ නිසා මේ තොරතුරු අනුව කරන එකට ධෛර්යය හිතේ ඇති කරගෙන ඉදිරිය බලන්න මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.